ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාවට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යතෝ කෝ ආවුසෝ වර්ය ශාවකෝ එවං අකුසලං පජානාති එවං අකුසල මූලං පජානාති එවං කුසලං පජානාති එවං කුසල මූලං පජානාති සෝ සබ්බ සෝ රාගානුසයං පහය පටිගානුසයන් පටිවිනෝදෙත්වා අස්මේති දිට්ඨිමානානුසයන් සමෝහනිත්වා අවිජ්ජම් පහය විජ්ජං උප්පාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඒ සම්මා දිට්ඨිය පිළිබඳව පළවෙනිම කරන විවරණය સમાપ્ત කරන ගම්බීර වාක්‍යයක් පදමාලාවක් යම්සේ එවත්නි ආර්ය ශාවකෙක් මේ අකුසලයයි කියලා දැනගන්න. මේ අකුසලයට මූලයයි දැනගන්න. මේක කුසලයයි කියලා දැනගන්න. මේක කුසලයට මුලයයි කියලා දැනගන්නවා. එතකොට යාට රාගයේ පිළිබඳ අනුසේ ධර්ම පවා දුර වෙනවා. ඒ වගේම පටිඝානුසයත් දුර වෙනවා. ඊට පස්සේ ditthimānānusaya එම අස්මීති මම වෙමි කියලා ගන්න ditthimānānusayත් දුරවන් කරලා අවිජ්ජාව අයින් වෙලා විද්‍යාව පහළ වෙලා දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝති මෙලවදීම දුකේ කෙලවර දකින්න. එත්තාවතාපිකෝ ආවුසෝ ආර්ය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. මෙන්න මේකයි ඇවැත්නි ආර්ය ශාවකෙක් සම්මාදිට්ඨි ගත වෙනවයි කියලා කියන්නේ උජුගතාස දිට්ඨි. ඒකට කියනවා ඍජු දිට්ඨියක් කියලා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ යාට ධර්ම વિશેයි නොසැලෙන සද්ධාාවක් පහළ වෙනවා. එයා කරපු ඒ තමන්ගේ ආර්ය පරිශනත් එක්ක ආගතෝ ීමන් සද්දම්මන්ති ආ මේ ධර්මයට පැමිණිච්ච පුද්ගලයෙක් නැත්නම් ධර්මයෙන් හැදිච්ච කෙනෙක් බාටපත් වෙනවා. ඉතින් ඒක තමයි කාගෙත් වගේ මේ භාවනාවට පෙළඹෙන වැඩමුළුවකට පෙළඹෙන කාගෙත් වගේ අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙදී මේ සරල භාෂාවේ නැත්නම් මූල ධර්ම මේ වශයෙන් ගත්තොත් අකුසලය කියලා කියන්නේ දස අකුසල කර්මපත. ඉතින් ඒක අපි ඉගෙන ගත්තා කයෙන් කරන තුනයි, වචනෙන් කරන හතරයි, හිතෙන් කරන තුනයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ දස අකුසල කර්ම පතවලට අපි පෙළමෙන්න මුල වෙන්නේ මේ රාගයයි ద్వේෂයයි මෝහයයි. ඒ රාගේ ద్వේෂේ මෝහේ නැති වෙලාව ඒ කර්මපත වලට පෙළඹෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි වට අකුසල කියනවා. මොකද ඒක තමන්ටත් අනුන්ටත් දුක් දෙනවා වර්තමානට අනාගතයට දුක් දෙනවා. එතකොට ඒක දැන ගැනීම එහෙම නැත්නම් දුක සහ දුකට හේතුව දැන ගැනීම කොච්චරක් දුරට ඒක ඒ ප්‍රශ්නය ඒ දරතය ඒ පරිලාය දුරුවන් කරන්න උත්සාහ කරනවාද කියනවනම් දැනගත්තට පස්සේ ඇත්තටම එහෙම කරන්න දෙයක්වත් නැහැ. මොකද අකුසලයේ කියලා අපි දස කර්මපත තේරුම් අරගත්තට කුසලය කියලා විශේෂයක් කියන්නේ අර දස අකුසල නොකර සිටීමමයි විරමණයමයි වෙන්වීමමයි වාරිත්‍රයමයි සඳහන් කරන්නේ. එනිසාර කරන ලද අකුසල් හැම කෙනෙක් ගාවම තියෙනවා මම මේ මේ දේවල් කරලා තියෙනවා කියලා. එතකොට ඒ ඍජු හෝ වක්‍රව ඒ කර්ම නැත්නම් අකුසල් නිසා විඳින වෙහෙසත් දැකපු නැති කෙනෙක් මේ සංසාරේ නැහැ. එතකොට යාට අනුමානෙට හිතා ගන්න පුළුවන් මේ කර්ම රැස් කරේ නැත්නම් අකුසල් කෙරුවේ නැත්නම් නොකර හිටියානම් ඒක කුසලයක්. ඒ නොකර සිටියෝ කුසලයක්. ඉතින් ඒ කුසලයට මුල මොකද්ද? ලෝභය නැතිකම, ద్వේෂය නැතිකම, මෝහය නැතිකම. ඉතින් අපිට අකුසල් නොකර ඉන්න බැරි අපි ඇතුලේ පොඩි එළවුමක් තියෙනවා. තල්ලුවක් තියෙනවා. කිති කැවීමක් තියෙනවා. නිකන් ඉන්න බැරි ගතියක්. ඒක රාග දෝෂ මෝහ කියලා තුනකින් හටගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි මොනවා හරි කරනවා. ඒ කරන හැම දෙයකින්ම මේ කියන විග්‍රහය හැටියට කරන හැම දෙයක්ම කරන්නේ රාගයේ මෙහෙවීමකින්, ద్వේෂයේ මොහෙවීමකින්, මෝහයේ මෙහෙවීමකින්. ඉතින් මේ මෙහෙවීම් තුනකුත් තියෙනවා. කයෙන් මෙහෙවීම කරලා කටයුතු කරන කායික ක්‍රියා. වචනේ මෙහෙ වෙලා වචනේ ක්‍රියාත්මක වෙනවා. වාචසික ක්‍රියා. ඊට පස්සේ හිත මෙහෙ වෙලා හිතනවා ඒවා මානසික එහෙම නැත්නම් චිත්ත සංඛාර කියලා කියනවා. ඉතින් මේ භාවනාදි කරන්නේ වචී සංඛාර නතර කරලා ඉවර කාය සංඛාර නතර කරලා අන්තිමට චිත්ත සංඛාර නතර කරන එකයි. ඒ නතර කරනකොට අර කියන අකුසල් 10ම නොකර නිකන් ඉන්නවා. එතකොට ඒ හිත ඒ අකුසල් නොකර ඉන්න චිත්තක්ෂණය ගන්නේ එයාට ආදීනවම ප්‍රමාණවත් වෙයි. නමුත් මේ අකුසල් නොකරන භාවයේ දිගට පවත්තන්න. මේ ඇති කරගත්ත පිරිසිදු බව, මේ ඇති කරගත්ත විවේකේ, මේ ඇති කරගත්ත උදේකලාව, මේ ඇති කරගත්ත පිරිච්ච බව දිගට පවත්තන්න අලෝප අදෝස අමෝහ කියලා අර ලෝභ දෝෂ මෝහි අභාව ප්‍රඥප්තිය අවශ්‍ය වෙනවා. ඉතින් ඒ පැත්ත සම්පූර්ණ ඥාණයට වැටෙන කොටසක්. නමුත් සිංහලෙන් කියනවා නිකන් හිටපන් කියලා තමයි කියන්නේ. නිකන් හිටපන් කියන එක තමයි මෙච්චර විස්තර කරන්නේ. ඉතින් එතකොට අපි මේ වැඩමුළුවට ආපුවාම වැඩමුළුවේ ඉන්නකොට වැඩමුළුවෙන් පස්සේ ගෙදර ගියාම හැම වෙලාවෙම අපි ඒ කරන ලෝකෙක ඉන්නේ විශේෂයෙන් මේ වගේ රටකට ආපුවාම ඒක පුදුම විදියට උනන්දු කරවලා තියෙනවා මේ මේකට කියන්නේ ව්‍යවසාය කියලා මොනවා හරි දෙයකට යෙදිලා ඉන්න ඕනේ ඉතින් නැත්තම් මේකේ ඉන්න බෑ ආන්නේ විදිහට ඒකට අපි කොහොමද මේ දෙක අතර ගැළපුමක් අපි දවලුත් ඒක ටිකක් ප්‍රශ්නයක් විදියට නැගිලා සාකච්ඡා කරා. එතකොට මුළු ත්‍රිපිටකයම කියලා බැලුවොත් සූත්‍ර 15000ක් විතර තියෙනවා. ඒකෙදි පෙන්නලා තියෙනවා මේ වාගේ පෘථග්ජනව ඉඳලා අමුදරුවන් රකිමින් වගකීම් යුතුයකම් සහිතව ඉඳලා මේ කියන ක්‍රම හතරට මේවා නැති කරගෙන හිටපු කෙනා කොහොමද මේක මේ කාර්යබහුල ලෝකයක් එක්ක සම්නිවේදනය කරන්නේ ගනුදෙනු කරන්නේ කියන්නේ කොහොමද මේක එහෙම නැත්නම් Taman අද්දුරු ප්‍රත්‍යක්ෂය උදාන ගාතාවල් වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒව එක විදියකින් අපිට පොඩි ඉඟියක් දෙනවා. යම් කිසි කෙනෙක් ආව ඒ අකුසල් මූල නැත්නම් ඒ කෙනා කොහොමද මේ අෂ්ටලෝක ධර්මයේ විශේෂයි සමාජයෙන් අපිට එන වගකීම් යුතුයකම් වග වගකීම් භාර ඒවයිදි කටයුතු කරන්න කියන එක ඒ වගේ විස්තර වෙලා තියෙනවා. ඉතින් මේ විස්තර වෙලා තියෙනවා බලනකොට අපිව අදහනවා නම් මේක මෙහෙම වෙන්න ඇත්තේ කියලා අපිට පුළුවන් හිතාගන්න මේ ඒකෙත් තියෙනවා හරි සෙල්ලක්කාර පැත්තක්. එහෙම නැත්නම් මේ අකුසල් නොකර සිටීමෙත් නිකම්ම නිකන් අත් දෙක බැඳගෙන පැත්තකටලා ඉන්න එක නෙවෙයි තියෙන්නේ. ඒකෙදී මේ ඒකට අනුග්‍රහ කටයුතු දෙයක් තියෙනවා ඒතර. එහෙම නැත්නම් ශික්ෂාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ විනෝදාංශයක් තියෙනවා. ඒ විනෝදාංශය පෘථග්ජනයට හිතා ගන්න බෑ වාගේ. හිතන්නේ මේවා නම් වෙන්න බෑ කියලා. නමුත් භවනා කරපු අය නිසා යම් යම් අද්දකීම් තියෙන නිසා සමහර විටක ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. කළ හැකි තැන් තියෙනවා අපට. අතනින් මෙතනින්. ඉතින් ඒ අතනින් මෙතනින් කරන්න පුළුවන් දේ ඒක දිගටම කෙරෙනවා කියන තරමට තමයි ඒ සීක පුද්ගලයයි අසීක පුද්ගලයා අතර වෙනස. සීක පුද්ගලයා අතරින් මෙතනින් මේක බුද්ධි විඳලා තියෙනවා. අසීක පුද්ගලයා දන්නවා 100%ක්ම මට මේක මේ වශී කරගන්න පුළුවන්. මට ඕන විදිහට ඉන්න පුළුවන් කියලා. ඉතින් අන්න එහෙම අවස්ථා කීපයක් ත්‍රිපිටකේ සඳහන් අවස්ථා කීපයක් අද දේශනාවට සම්බන්ධ කරන්න මට හිතුණා. ඒකට මම හිතනවා කාට හරි දන්න දැනුමත් එක්ක එකතු කරලා අච්චට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියන අනුමාන ක්‍රමයට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ බුදුහාමුදුරු ඉන්න කාලේ හොඳටම වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච මාළුන්ගේ පුත්ත කියන ස්වාමීන් වහන්සේ නමක් බුදුන්සේ ළඟට ඇවිල්ලා යා කියනවා ස්වාමීන් වහන්සේ අපමත්තු උපකට්ටෝ මම ප්‍රමාදීව පැත්තකට ගිහිල්ලා පහිතත්තෝ එළඹලද වීදියෙන් ඇතුළු ජීවත් වෙන්නයි මට කල්පනා තියෙන මම ඊට පස්සේ මේ වැඩවලට එන්නේ ඒ සමට කමටහනක් දෙන්නේ කියලා. ඒ කියන්නේ මේ ලෝකයෙන් අයින් වෙලා දැන් පැවිදි වෙලා මේ කතා කරන්නේ. මම මේ පැත්ත කරලා භාවනා කරන්න යනවා කමටහනක් දෙන්න කියලා. ඉතින් මේ මුද්‍රජනාසේකට දෙන්නේ මහා මේ අවකැපෙන උත්තරයක්. උඹ මේ නාකි වෙලාවිල්ල වල කමටහන් සුද්ධ කරන්න සමහරණක් ඉල්ලනවා මේ මම කියන්න තියෙන දේ ඔක්කොම කියලා තියෙන. තවත් ඇවිල්ලා උඹට කියලා වෙනම කමටහන් ඉල්ලනවා. එහෙමනම් ඉලන්දාරි කොච්චර කමටහන් ඉල්ලන්න එපායි. නාකියා කියලා නොකියා කියනවා. ඉතින් මම ඒක නිසා නෙවෙයි මම හොදෙනකොට නාකියා කියන්නේ. නමුත් එහෙම එකක් තියෙනවා ත්‍රිපිටකයේ. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම නොකිය එහෙම කියලා තංකින් මඤ්ඤසි කියලා අහනවා. මාළුක වෙත් උඹ මොකද හිතන්නේ කියලා බෝලයක් දානවා යාගේ පැත්තට. නැත්තම් ප්‍රශ්නයක් දානවා. යංකින්චි චක්කු විඤ්ඤය රූපං අදිත්තං අදිත්තබබ්බන් නපස්සති නපස්සේ යන්ති සම්ති තේ රාගං වා පේමං වා කාමං වා කියලා. මාළුක වෙත් උඹ කවදාකවත් දැකපු නැති රූපයක් තියෙනවා. දැන් බලමිනුත් නැහැ. දැන් පේන්නත් නැහැ ඒක. ඉස්සරහට පේනෙකුත් නැහැ. අන්න එහෙම රූපයකින් ඔබට රාගයක්වත් ප්‍රේමයක්වත් තණ්හාවක්වත් ඇති වෙන්න පුළුවන්. ඇසින් බැලිය යුතු රූපයක් තියෙනවා. ඒ රූපෙම කවදාහක්වත් දැකලා නැහැ. දැන් දකින්නෙත් නැහැ. දැන් බලන්නෙත් නැහැ. ඉස්සරහට පේන්නෙත් නැහැ. අන්න එහෙම රූපෙකින් රාගයක් ප්‍රේමයක් ඡන්දයක් ඇති වෙන්න පුළුවන්. න හේතම් බන්ති. එහෙම වෙන්නේ නැහැ කියලා මාළුන්ගේ පුත් කියනවා. ඒක සද්දයක් දාලා අහනවා. අද්දක් තියෙනවා අහලත් නැහැ දැන් අහන්නෙත් නැහැ දැන් ඇහෙන්නෙත් නැහැ ඉතරට ඇහෙන්නෙත් නැහැ කණෙන් ඇති යුතු සද්දයක් ඒක පිළිබඳව ඔබට රාගයක් ප්‍රේමයක් ඡන්දයක් ඇති වෙයිද කියලා නෑ එසේ ගඳක් අහනවා රසක් අහනවා පහටක් පාටක් පහසක් අහනවා ඊට පස්සේ ඉතරෙන හිතවිල්ලක් ගැන අහනවා ඒ වෙන හිතවිල්ලක උඹට කවදාත් ඇවිල්ලත් නෑ දැනුත් නෑ ඉතරහට එනෙකුත් නෑ මාතර එන්නෙත් නෑ අනාගතේ වෙන්නේ එහෙම දෙයකින් හිතවිල්ල ඊට පස්සේ ඒක නිසා මාළුන්ගේ බුද්ධිය එනවනම් අකුසල් එන්නේ මේ දැන් දකින්න දෙයින් විතරයි. දකපු නැති දෙයකින් නැහැ. දැන් මේ දකින්න දෙයින් විතරයි කෙලස් තියෙන්නේ. ඒක පේලාගත්තා නම් ඔබට කවදාකවත් කෙලසෙන්නේ නැහැ. එනවනම් කෙලසෙන්නේ මේ දැන් ඇහෙන දෙයින් විතරයි. ඒක අයින් කරගත්තොත් ආයි කෙලස් සුද්ධ කරන්න දෙයක් නැහැ. ඇහෙන තියෙන දේවල් වලින් නොදකින්න දේවල් වලින් කෙලස් නැහැ. ඉතින් මේ මේ විදිහට ලොකු සූත්‍රයක් ඒක ඇත්තටම මාළුක්‍ය පුත්තු සූත්‍රයේ සලායතන වර්ගයේ තියෙන්නේ සංයුත්ත නිකායේ. දීඝ සූත්‍රයක්. එහෙම කතා කරුවාට පස්සේ මේ ඔබ යමක් දැක්කනම් මාළුකේ පුත්ත ඒ දැකින දේ ගැන අතීතයයි අනාගතයයි වෙන්න තියෙන දේ ගැන කලබන්න යන්න එපා. දැකපු දේ ඔතනින් නතර කරපන්. ඕකෙන් එතකොට කෙලස් ඉවරයි. ඔබට යමක් ඇහුණා නම් කිතරින් නතර කරපන්. ඒ එතකොට අයින් යාට කෙලස් නැහැ. ඒ නිසා ඒ දේ ඔබ පිටිපස්සේ විල කෙලස් උපදවන්නේ නැහැ. උඹ තමයි මේකේ වැල්වට අරංගත කොටා, කතන්දර ගොත කොටා, ප්‍රපංච කර කර, කචකුචු ගගා, එහෙම නැත්නම් මේ සම්පප්පලාප කිය කියා, කෙලෙස් උපදින සාකෝපදින කියන එක මේ ප්‍රශ්නාවලියේදී හේතු ගන්නනවා මාළුක්‍ය පුත්‍රය ස්වාමීන් වහන්සේට. ඒත් මාළුක්‍ය පුත්‍ර ස්වාමීන්ට සන්තෝෂයක් ඇති වෙලා. ස්වාමීන් වහන්සේ මට මේක මෙන්න මෙහෙමයි වැටහෙන්නේ කියලා මෙයා ગાතා හයකින් මේ වරද්දව ගන්න හැටි කියනවා. ධාත 6කින් වරද්ද ගන්න නැති හැටි කියනවා. ඉතින් ඒක හරි අපට මේ අදාළ වගේ නිකන් ඒ මේ භාවනා ඉදිලා ඉන්න අයට මේ සමහර කොටසක් අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. යම් කිසි වෙලාවක අසතියෙන් ඉන්න වෙලාවක අපි රූපයක් දකිනකොට මොකද වෙන්නේ කියලා මාළිකපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා සතිය කියන කඳුරගන්නේ හික්මන්නේ නැහැ, දන්නේ නැහැ. එහෙම කෙනෙකුට රූපයක් දැකපුවාම මොකද වෙන්නේ? රූපං දිස්වා සතිය මුට්ටා විනිමිත්තං මනසිකරෝති. යම් කිසි කෙනෙකුට රූපයක් දැකපු ගමන් එයා මුට්ටස් සතිය තියෙන. ඒ කියන්නේ සතිය නෑ මේ රූපය දැක්ක රසයි. මේ රූපය දැක්ක හොඳයි. ඉතින් ඒක අපිට හිතෙනවා ඇත්තටම දකින් දකින් රූපේ හොඳ නැහැ. නමුත් මේකේ මාළුන්ගේ පුත්ත කියනවා රූපන් දිස්වා සතිය මුට්ටා පිය නිමිත්තම් මනසිකර්තේ දැකපු දේ පිළිබඳව ප්‍රිය භාවයක් හට ගන්නවා කියලා. ඒකට අර්ථකතනෙ කියන්නේ අපි සාමාන්‍යයෙන් රූපේ දකින්න වෙලාවේ මේ පංචවෝකාර භවයක ජීවත් වෙන අපට එලයි සද්ද වගේකුත් ඇහෙනවා. නෑ කියන්න බෑ. පරිසරයේ ගඳකුත් තියෙනවා, රසකුත් තියෙනවා, පහසකුත් තියෙනවා, හිතවිලිත් තියෙනවා. මේ ඔක්කොම තියේදී අපිට ඒ වෙලාවේ වැඩියෙන්ම ප්‍රිය රූපේ නිසා තමයි අපි රූපෙට හිත යන්නේ. නිසා රූපයක් දකින්නේ ඒ අපි ඒ රූපෙට ඡන්දේ දීලා මේ වෙනකොට. මොකද ඒ වෙනකොට තියෙන සද්ද අයින් කරමින්, ගඳ අයින් කරමින්, රස අයින් කරමින්, පහස අයින් කරමින් හිතටෙන් හිතිලි අයින් කරන රූපෙටම හිත යන්නේ රූපේ දුර්ලභමක් හෝ රූපේ විචිත්තත්වය මත නෙවෙයි උඹ ඒකට කලින්ම කොක්ක ගහලා. ඒක නිසා මේ කොක්ක ගහගත්ත එක උඹ බොහොම ලොකු දෙයක් විදියට වටිනා දෙයක් විදියට දැක්ක යුත්ත දෙයක් විදියට මේක සලකලා ඒකට යනවා. ඒකට ඒක ප්‍රිය නිමිත්තක්. රූපන් දිසා සති මුට්ටා ප්‍රිය නිමිත්තක් මනසිකරෝති ඒ ඒ රූපේ මත ඊට පස්සේ ආ රංජනය කරන්න පටන් ගන්නවා. ඒ රංජනීය නිසා ඒ රූපේ වෙනස් වීමක් දකිනකොට දුකක් හට ගන්නවා. ඒ තමන් මේ කොයිද යන රූපයක් දැකලා ඒ රූපේ මම දැක්ක රූපේ කියලා ඒකට නම දාගත්තට පස්සේ ඒ සාරත්ත්‍ය චිත්තෝ වේදේති මේ කවුරුත් දැක්කේ නැහැ මම තමයි දැක්කේ. නිසා මගේ ඇස් දෙක හරි පින් කරලා තියෙනවා. වස්තිනා රූපයක් මම දැක්කා කියලා සාරත්ත හිතින් එහෙම නැත්නම් ඒක න බැඳුණු රාග රක්ත භාවයකින් යුක්තව ඒ හිත ඒ රූපය අබිරමණය කරනවා පංච අජ්ජෝසතිත්‍ත්‍ති. අනේ මේකේ ෆොටෝ එකක් ගන්න තිබ්බනම් අනේ මේක හවලාට ගෙනලා පෙන්වන්න තිබ්බනම් අනේ මේක හිතක් දකින්න තියෙනවනම් කියලා අපි ඒකට රිංග ගැනීමක් කරනවා. ඒ දකින්න රූපේට අජ්ජෝසනයක් කියලා කියනවා. ඒ අජ්ජෝසනයත් එක්කම ඒ ඒක පිළිබඳ බැඳීම ඒකට රිංගා ගැනීම ඒක මගේ කීම කියන තුන තණ්හාමාන දිටි තණ්හා නිසා තමයි සිද්ධ වෙන්නේ. මෙතන අජෝසනේ කියන එක තඳවලා තියෙන දැකපු රූපේට බැස ගැනීමක්, රිංගා ගැනීමක් ඒ අසත්‍යමත් කෙනා තුළ ඉබේම සිද්ධ වෙනවා. ඒක රංජනයත් එක්ක යන්නේ රංජනේ රාගය පැත්ත කතා කරනවා. මේක අබිනිවේෂණය කියලා කියනවා. ඒ දැකපු දේ මගේ කරගන්න තංච අජෝස තිට්ඨති රූපය දකිනවා රූපය මගේ කියා ගන්නවා ඉතින් ඒ නිසා එහි ගැලී ඉන්නකොට ඒ රූපයේ යම් විපරිණාමයක් ඇති වුණොත් මෙයාට එක්ක දුකක් එක්ක කනගාටුවක් නැත්නම් ලොකු ආසාවක් ඇති වෙනවා මොකද මේ දැකපු රූපය එහෙම දිගට තියෙන එකක් නෙවෙයි මෙයා අසත්‍යයෙන් ඉන්න නිසා මේක නිත්‍ය සංඥාවෙන් බලන්න මගේ දේ මගේ නිශ්චල වස්තුවක් මේක දැකලා සන්තෝෂ වෙනවා නමුත් බලනකොට ඒක අන්ධයක් බාටපත් වෙනකොට එතකොට යාට මේ අභිජ්ජාව විහෙසාව දැඩි ඒක ලෝභයක් එක්ක ඇති වෙනවා නැත්නම් වෙහෙසක් ඇති වෙනවා අයියෝ මගේ වස්තුව ඈලිය ඈලියවට යනවා කියලා. ඉතින් එතකොට එයා ඒ වස්තුවත් එක්ක නෙමෙයි දැකපු දේත් එක්ක නෙමෙයි දැන් කතාව යන්නේ අර ඇතිවෙච්ච බැඳීම සහ රිංගා ගැනීම නිසා ඒ දේ වෙනස් වීමත් එක්කම වස්තුවෙන් දුරස් වෙලා හිත ඇතුලේ විශාල කම්පන චංචල රැලි දහරාවල් එහෙම නැත්නම් අකුසල් හට ගන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ ඉන්න හැම චිත්තක්ෂණයකම මේ රූපයක් දැන් නැහැ. අදාළ වෙච්ච එහෙම නැත්නම් ඒක උත්ප්‍රේරණය වෙන්න උන්දිච්ච රූපෙත් නැහැ. යාලා ඉන්නේ හදා හදාගත්ත කටකතන්දරයක. නැත්නම් කතන්දර ගෙතීමක ඉන්නේ. ඒක ඉඳලා එයා ඉන්න චිත්තක්ෂණය පාස නිවනෙන් ඈත් වෙනවා. හිත පුදුම අභිජ්ජා විහෙසාව චිත්තමසූ පහඤ්ඤති. එයාව පෙළන්න පටන් ගන්නවා. ඒ අපි දැවිලි තැවිලි පෙළීම කියලක අටන් ගන්නවා ඒ නිසා නිවනින් ඈත් වෙනවා. ඊට පස්සේ මේ රූපන් දිස්වා නැත්නම් සද්දන් සුත්වා සති මුට්ටා කියලා සද්දයක් අහනවායි සතිය නැති වුණොත් වෙන දෙත් ඔච්චරයි. ගඳක් එන වෙලාවේදී රසය නැති වුණොත් එන දෙත් ඔච්චරයි. හය ආකාරයට කියනවා. ඊට පස්සේ ඒක මාළුන්ගේ බුද්ධ ශාංශයට තීරිච්ච තාලෙට සතිය යුත්ව බැලුවොත් මොකද වෙන්නේ කියලා කියනවා. ඉතින් ඒකට අපිට පුළුවන් වෙනවා අපි යම් වෙලාවක එහෙම සතිය යුක්තව බලලා අතරමඟදී හරි තේරුම් ගත්තොත් මේ රූපෙට ගියේ මම මේ ලක්ෂණ අතහැරලා මේ භාවනාව අතහැරලා මේ රූපෙට ගියේ ඒ නිසා මේක අරමුණක් තියෙන කෙනෙකුට තේරෙනවා පිට යනවා කියලා හිතා. අරමුණක් නැති කෙනෙකුට හිත පිට යනවා කියලා දෙයක් නැහැ. හැම වෙලාවෙම හිත පිටනේ තියෙන්නේ. එයාට මේ සාපේක්ෂව වඩන්න දෙයක් නැහැ. අන්න එහෙම කෙනෙක් සතිය තේරුම් අරගෙන සතිය හිත තියලා වෙලාවක අපේ හිත තතිය කඩාන අසතියට ගිය වෙලාවක් හිතනද රූපයක් සම්බන්ධ කරගෙන. ඉතින් එතකොට එයා දන්නවා දැන් මම මේ රූපේ ඉන්නා තාක්කල් මේ භාවනාවක් නෙවෙයි හිට වෙන්නේ අබිරමණයක්. ඒ නිසා මට අවශ්‍ය නැව රූපෙට යන්න පුළුවන්. එතන මට දැනගන්න පුළුවන් මේ රූපේ අවශ්‍ය නැ කර්මුණ අරමුණට යන්න පුළුවන්. නමුත් මම මේ අරමුණ කියන නිස්සද්ද නිස්සද්දට වැඩිය උපේක්ෂා ජනක මධ්‍යස්ථ අරමුණ තියෙද්දි මේ සිත් ගන්නාසුළු රූපෙට යන්නේ කෙලෙස් වලට තියෙන කැමැත්ත නිසා. එහෙම නැත්නම් අකුසලයට තියෙන කැමැත්ත නිසා. ඒ කැමැත්ත රූපයේ දෝෂයක් නෙවෙයි. මට මේ දෙකම තියෙනවා. ඒ තියෙදි මගේට ස්වභාවයෙන් අයිසර්ගයේ මේ ඇදෙන්නේ විචිත්‍රවත් දෙයට කියන මේ කරුණු ටිකක් දන්න කෙනෙක් ගැන හිතන්න. හිතලා දැන් අහුම්කම් දෙනවා. අපි ඒ මාළුන් කිපිට ස්වාංශිට ඒතර කියනවා නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිසතු. ඒ කෙනා සතියෙන් ඉන්න කෙනා මම මේ ගොඩක් සම්බන්ධ කරන්නේ සක්මනට. සක්මනේ ඉන්න ගමන් හොඳට සක්මනේ හිත පීවර 10ක් 15ක් යනවා. ගිහිලා කොනට ගියාට පස්සේ ඔන්න යාට සමනලෙක් පේනවා. මේක නැත්තම් මලක් පේනවා. එහෙ නැත්තම් කුරුලෙක් පේනවා. නැත්තම් මොකක් හරි විචිත්‍ර දෙයක් පේනවා. ගිය ගමන් හිත පැදුරටත් නොකිය අර පයේ සංවේදී භාවයේ තිබුණ හිත ඇහි සංවේදී භාවයට පයින්. කාය ස්පර්ශයේ තිබුණ හිත නැත්නම් චක්කු කාය විඥානෙ වෙච්ච තිබු කියන එක පුළුවන් හිත ඒක පාට චක්කු විඥානෙ බවට පත් වෙනවා. නමුත් එයාට අකරතැබ්බයක් මේක සන්තෝෂ ජනක දෙයක් නෙවෙයි නිසා ඒක අභිරමණය කරන්නේ නැසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්සෝ පතිසතු ට්‍රැක් එක මාරුච්ච බව තේරෙනවා. මොකද එයා දන්නවා කෙලස් නැති තැන. එයා දන්නවා තමන් වඩලනද කර්මස්ථානේ. නමුත් හිත ඒකේ තියෙන ජඩ ගතියට, ෂට ගතියට, මායාවී ගතියට, එහෙම නැත්නම් වංචනික ගතියට දැන් ගියා අරමුණට. ඒත් එතකොට නාලික පුත්තු සාංශය සඳහන් කරන දේ අර තමන්ගේ අත්දැකීමට දාලා බැලුවොත් නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිස්සතෝ මේ රූපේට හිත ගියා කියලා අබිරමණය කරන්නේ තේරුම් ගන්නවා මගේ හිත දැන් අර නික්ලේශී අරමුණේ නෙවෙයි තියෙන්නේ කෙලෙස් සහිත අරමුණක් කියලා. ඒත් සතිය. නසෝ රාජ්‍ය රූපේජ රූපන් දිසෝ පති රූපන් දිසෝ පතිස්සතෝ යතාස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනා. ඒකේනා ඒ නික්ලේශී අරමුණ තබා කෙලෙස් අරමුණට ගිහිල්ලා නැත්තම් උදාසීන අරමුණ තියෙද්දී කෙලෙස් සහිත අරමුණට ගිහිල්ලා රූපයක් දකිනවා. වේදනාවකුත් විඳිනවා රූපේ ලස්සනයි. හැබැයි ඒක අබිරමණය කරන්නේ නැහැ. අබිරමණය කරන්නේ නැත්තේ එයා විරත්ත චිත්තෝ වේදේති. මම හික්මීමක් ඇති කෙනෙක්. මම සිල් ගත්ත කෙනෙක්. මම සක්මනේ ඉන්න කෙනෙක්. දැන් මේ හිතේ තියෙන ජඩකමට ගියා. ඒ නිසා ඒ දකින රූපය පිළිබඳ රාග රක්තව අර අසතියෙන් ඉන්න කෙනා වගේ දකින රූපේ අනේ පෙරපිනක් අනේ හරි ලස්සනයි අනේ ෆොටෝ එකක් ගන්න ඕන අනේ ලුක් කර ගන්න ඕන කියන අදහසක් නෙවෙයි තියෙන්නේ චා මගේ හිත පිට ගියානේ කියලා දකින රූපේ බලන්නේ විරත් චිත්තෝ වේදී තංච නාජ්ජෝස තිට්ඨති ඒක මගේ කියාගන්නේ මගේ ආඩම්බරයක් කරගන්නේ අනේ රූපයක් දැකවට දෙයක් කියන්නේ එයා දන්න මගේ සතිය කැඩුනා අරමුණෙන් හිත පිට ගියා පිට ගියේ මේ රූපෙට කියලා ඒ රූපේ හිත තියෙද්දිම යතහස පස්සතෝ රූපං තේවතෝ ചാපි වේදනා. ඒ රූපය දකිද්දිම මූල කර්මස්ථානේ නෙවෙයි රූපේ දකිද්දි මේකේ රසවත් භාවයේ තියෙද්දිම තේරුම් ගන්නවා මගේ හිත කොච්චර ජඩද මෙච්චර ලස්සන උදාසීන අරමුණක් තියෙද්දි සිල් අරගෙනත් ඉඳද්දි වැඩමුළුවක ඉඳද්දි පූර්ණ කාලින භාවනා කරනවා කියලා කියාපාද්දි සක්මනක ඉඳද්දි මේන් බලන මගේ හිත ගිහිල්ලා මේ නපුරු තැනක එහෙම නැත්නම් තමන්ගේ ආරක්ෂක භූමියෙන් පිටපැල්ලා. තාත්තගේ ඉඩමේ නෙවෙයි දැන් ඉන්නේ අනුන්ගේ ඉඩමක. දැන් අනුතරදායක තැනක ඉන්නේ කියලා අන්න ඒ දැන දැනුම අන්නේ ලැබෙන දැනුම යෝගාවචරය අගය කරන්නේ යෝගාචර හුඟාක් කියලාට ඒක ඥානීයට දාගන්නව වෙනකොට පශ්චාත්තාපයට දාගන්නවා. ඉතින් පශ්චාත්තාප වුණොත් අපිට මේ අකුසලිය දැනගත්තා කියන කතාවට එන්න බෑ. ඒගොම කුසලයේ දැනගත්තා කියන කතාවට එන්නත් බෑ. ඒ නිසා මේ වගේ හිත පිට ගිය වෙලාවක යථාස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනං නూరుණු පුරුදු නොගැලපෙන නොමනා අරමුණක තමයි හිත තියෙන රූපයක් දැක්කා. වේදනාවත් ගුණ මේ කේල් ගහ ගන්න අදිනා වගේ ඒ පැත්තටමයි යන්නේ. ආන්න එහෙම ඉඳද්දී ඒ කෙනාගේ හික්මීමක් දැන් තියෙනවානේ. දැන් ඉන්නේ නපුරු තැන මෙන්න නික්ලේශී තැන දන්නවා යා. නිර්මල තැන දන්නවා යා. එහෙම නැත්නම් මට ගැලවමත් තියෙන තැන දන්නවා. එතකොට ඒ වෙලාවේදී යාගේ චරණයක් තියෙනවා. හික්පීමක් ඇති කෙනාගේ ඒවංසෝ චරති සතෝ. එයා සතියෙන් දන්නවා මම දැන් ඉන්නේ බිම්බෝම්බයක් උඩ. මම දැන් ඉන්නේ අනතුරුදායක තැනක් උඩ. හැබැයි මට කිසි කරදරයක් නැතුව යන්න පුළුවන් ക്ഷേම භූමියක් තියෙනවා. උදාසීන භූමියක් තියෙනවා. උපේක්ෂා භූමියක් තියෙනවා. ඉතින් අන්න එතන ඒ කෙනා අනතුරුදායක ඉඳගෙන තැනක ඉඳගෙන මම ඉන්නේ දැන් අනතුරුදායක තැනක නමුත් මම මෙතෙක් කල බඩන ලද යෝගාවචර ಗುಣ නිසා මම දන්නවා මට මේ <coughs> මම යුද පිටියේ ඉන්නේ මට ඕන බංකරයක් තියෙනවා. මට ඕන නම් ക്ഷേම භූමියක් තියෙනවා. මට ඕන නම් නික්ලේශී තැනක් තියෙනවා. මට ඕන නම් නිර්මල තැනක් තියෙනවා. ඒකට යාට අර නිර්මල තැනට යන්න බුදුසංශය සඳහන් කළා තිනවා මෙතනදී දන්නවනම් දැන් මම ඉන්නේ අනුතරදායක තැනක ආපහු මට යන්න කියලා ඇස්පිල්ලම් ගන්න තරම්වත් අපහසුයක් නැතුව කෙලෙස් සහිත අරමුණේ ඉඳලා නික්ලිෂී අරමුණට එන්න පුළුවන් කියනවා. රසකට නම් සද්දයකට නම් ඇදිලා තියෙන්නේ. මගේ හිත සද්දයකට ඇදිලා අරමුණේ පිටපැල තියෙනවනම් අසුරුසනක් ගන්නට වැඩිය සේ වේගේ ඒ තරම් ලේසියෙන් යහාරමුට එන්න පුළුවන්. රස කරන මැදිලා තියෙන්නේ. දිවකට ගත්ත කෙල ටිකක් තොක් ගාලා කෙල ගන්නවා වගේ අපව වෙන්න පුළුවන්. මේ විදිහට උපමා පහක් පෙන්නලා දෙනවා. නික්ලේශී තැනක ඉඳලා හිතේ ජඩකමට කෙලෙස් සහිත අරමුණකට ගිහිලා කෙලෙස් සහිත අරමුණේ ඉන්න ගමන් එයාට ඇතිවෙන මම ඉන්නේ අප්පගේ බූදලේ නෙවෙයි අනතුරුදායක තැනක කියලා දැනගත්තොත් ආපහු කෙලෙස් රහිත අරමුණට එන්න තියෙන හැකියාව උපමා පහකින් පෙන්නනවා සලා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එතකොට පේනවා manussකම කියන එකේ වටිනාකම. මම ඉන්නේ අනතුරුදායක තැනක. හැබැයි මගේ ආරක්ෂක භූමිය හැම වෙලාවෙම පනවලා තියෙනවා. මට ප්‍රශ්නයක් නැහැ ඕන වෙලාවක යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක නැති කරන්න කෙලස් වලට බෑ. සතිය ඔක්කොටම වැඩිය බලවත්. සතිය කොච්චර බලවත්ද කියනවනම් අනතුරුදායක තැනක ඉඳද්දී අනතුරුදායක තැනක ඉන්නේ කියලා පෙන්නලා දෙනවා. උඹට මෙතෙක් තනා ගන්නලද අනතුරු රහිත වේදිකාව. එහෙම නැත්නම් ക്ഷേම භූමිය. එහෙම නැත්නම් අප්පගේ බූදලේ. එහෙම නැත්නම් Tamanගේ ගෙදර. එහෙම නැත්නම් බංකර් එක. මේ ළඟ තියෙන. මෙන්න මෙතෙන්ට යන්න පුළුවන් හැකියාවට එනවා පෞෂත්වය. කාටවත් එක නැති කරන්න බෑ. ඊවැනි චිත්තක්ෂණය පාසා නිවනට ලං වෙනවා කියලා මාළුන්ගේ පුත්තු සාංශය සඳහන් කරනවා. ඉතින් මේක ඉදිනදා ජීවිතේ ඉන්නකොට අපිට පේනවා අපිත් එක්ක ඉන්න ඔක්කොමලා කිසිම තැකීමක් නැතුවම සතිය ගැන තැකීමක් නැතුව රූප බැලීම පිළිබඳ සීමාවක් නැතුව සද්දහිම පිළිබඳ සීමාවක් නැතුව ගන්ධ රස පහසට සීමානනික වඩන ජීවන රටාවක් මේ ගත කරන්නේ මුළු ලෝකෙම. දැන් එහෙම ඉන්නකොට මටත් ඉඳපු ගමන් ඒගොල්ලෝ පෙන්වන්න හදන ඒගොල්ලෝ අභිරමණය කරන රූපයකට හිත යන්න ඉඩ තියෙනවා. ඒකට මට දොස් කියලා වැඩක් නැහැ. මේ හිත තාම පුරුදු නැති එකක් නේ. එහෙම බලබලා ඉඳද්දී බලාන ඉන්න වෙලාවේදී ඒක සාමාන්‍ය උදාසීන අරමුණක් නම් අපිට මේ ප්‍රශ්නයක් නැහැ. එක්ක අධික රාගයක් අධික ද්වේෂයක් තියෙනවා අපේ හිත ඉබේම මේ මිටි තනින් වතුර බැත යේ කියලා ඒකට හිත බඳිනවා. බඳිනකොට අපිට තේරෙන ඔන්න විරත් හිත වෙනුවට රාග රත් හිත ඇති වුණා. බැලීමේ ආසාව ඇති වුණා. එතකොට පුළුවන් නම් ඉඳගෙන ඉන්නවනම් හුස්මට හිත දාන්න. ඇවිදිමින් ඉන්නකොට නම් සක්මන්ට හිත දාන්න. නානකොට නම් මේ තමයි නාන බවට හිත දාන්න. බත් කනකොට නම් බත් කන බවට හිත දාන්න. දත් මදිනකොට නම් දත් බවට බලන්න හිත දාන්න. ඒක නිකන් බුදුරජාණන් කියන අසුරු සනක් ගන්නවා වගේ වැඩක්. ඒකට ඒකට කාගෙන්වත් උපදේශයක්වත් ආශිර්වාදයක්වත් උපකරණයක්වත් සමීකරණයක්වත් යාන්ත්‍රණයක්වත් මොකක්වත් ඕනේ නැහැ. වෙන විදිහකට කියනවා මොනම කෙලෙසකටවත් ඒ අපිට තියෙන ඒ මේ හැකියාව අපිට තියෙන ඒ විභව ශක්තිය නැති කරන්න බෑ. අන්න ඒක දැනගත්ත කෙනාට තේරෙනවා රාග ద్వේෂ මොහ බරපතල තමයි. හැබැයි ඒක දැනගත්තොත් එයාගේ බල බිඳෙනවා. රාගේ රාගේ වශයෙන් දකින්නට බල බින්දෙනවා. ද්වේෂේ ද්වේෂ වශයෙන් දකින්නට බල බින්දෙනවා. මොහේ මොහේ වශයෙන් දකින්නට බල බින්දෙනවා. ඒකට ප්‍රතිවිරුද්ධ දේ දෙන්න යන්න එපා. දැන ගැනීම පමණක් ඇති. ඉතින් මේක උපදාන්න ගිහිල්ලා දෝ මේක වඩා ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා දකෝදෝ රාගයේ වෙලාවට අසුබේ දාන්න හදනවා. ද්වේෂයේ වෙලාවට මෛත්‍රී භාවනා දාන්න හදනවා. මෝහයේ වෙලාවට මොනවාරි දන්න දෙයක් දන්න. ඒ එකකින් වෙන්නේ ප්‍රතික්‍රියාවක්. ඒක හොඳයි සමත උපක්‍රමයක් විදිහට. විපස්සනා උපක්‍රමෙදි කරන් තියෙන රාගේ රාගේ වශයෙන් දානවා. ද්වේෂය ද්වේෂය වශයෙන් දානවා. මෝහය මෝහ වශයෙන් දැනගත්ත ගමන් ධර්මයේ තරම්ම බලවත් සති ධර්මයේ තරම්ම බලවත් ඉබේම හිතේනවා අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තම ශෝක නොකර තැන්ට හිතේනවා රජස් නැත්තන්ට හිතේනවා තමන්ගේ ෂේම භූමියට හිතේනවා හරියට කලබලයක් වෙච්ච ගමන් ඉබ්බා කට්ට ඇතුලට ගියා වගේ ඌ යන යන තැන කට්ට යනවනේ. ඒක අපිට මානව අයිතිවාසිකම. ජම්ම දායාදයක්. ඒක නිසා බුදුන්සේ මම එදා මතක් කරා වගේ කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදාහම් බිකු මනෝවිතක්කේ. ඉබ්බා තමන්ගේ කට්ට ඇතුලට යෑම සඳහා අරසාවට කට්ටත් අරගෙන ඇවිදිනා වගේ නිතරම සතිය ආරම්භලයන් යන යන තැනක යම් වෙලාවක හිත නොසන්ඩාල වෙලා යම් වෙලාවක හිත මේ අනුන් කරන දේවල් බලලා රාගෙට, ద్వේෂෙට, මොහෙට සතෙක් මරන්න, හොරකම් කරන, කාමීත්‍යාචාරය කරන, බොරු කේලම් හිස්සචන පරිසෝචන කියන්නේ අභිජ්ජා දෝමනස මිච්ඡා දිට්ඨියට යනවා දකින්නකොට ඒක උගුරට හොරා වෙන්නේ ඒ තමන් හොඳටම දන්නවා තමන් හරියට රේඩියෝ එක channel එක මාරු කරනවා වගේ. ටීවී එක channel එක මාරු කරනවා වගේ මේක හොඳ ගොරෝසු දෙයක් කියලා කියනවා. ඉතින් උඹේ ශික්ෂාව මොකද්ද? මෙච්චර වෙලා හිටපු දන හරිෂෝක් දැන් මගේ හිත මිත්‍යා දෘෂ්ටියට ගියා මට බැරිද දැන් අසුරසනක් ගහන්න වගේ ආපහු ඉබ්බ කට්ට ඇතුලට ගන්න වගේ සමාදාම්බිකෝ මනෝවිතක්කේ මේ විතක්ක පිළිබඳව සැලකිලිමත්යන් ඔය දේ රසවත් වෙන්නේ උඹ ඒකට පොර දාන නිසා ඒකට කියනවා අභිනන්දති අභිවදති අජ්ජෝස තිට්ඨති කියලා ඉදිරිපත් වෙන රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් අහසක් වගේ දෙයකට අබිරමණය කරන්න ගියොත් තමයි ඒක දිගේ වැල් වටාරයි යන්නේ. රූපේ අබිරමණය කරන දෙයක් නැහැ. අබිරමණය කරන බේ ස්ක්‍රිප්ට් එක අම්ල දාත්තලා කියලා දීලා මේක හොඳයි කියලා. එතන නරකයි කියලා. ඉතින් අපි අර කතන්දරේ ගොතන්නේ ප්‍රകൃතිය නෙවෙයි. රූපේ ප්‍රകൃතියේ අබිරමණය කරන දෙයක් නැහැ. රූපේ කියන්නේ රූපය. ඒ වගේම අජෝසනය කරන දෙක රිංගලන දෙයක්වත් නැහැ. අභිවදනය කරන දෙයක්වත් නැහැ. අනේ මම ලස්සන රූපයක් දැක්ක අයියෝ එයා දැක්කනම් අයියෝ කිය කිය අපි මේ කචුකුචු ගන්නනේ. අභිවදනය මේ දැකපු කුණුහරුපේ අනුණ්ඩ කියන තියෙන ආසාව. මේ දෙන්නම එකම නිවුස් රීල් එක බලන්නේ ප්‍රවෘත්ති ඒකල්ල මෙයා අරයට නිවුස් ගැන කියලා දෙන්න හදනවා. මේ කාගේද ගුණවර්පයක් අරමිනිය ඇවිල්ලා කියන්නේ. මූට ඒක කියන්නේ නැතුව බෑ. ඒ තරම් අභිවදනයක් තියෙනවා. ඒ එකමක්වත් එන්නේ නැහැ. රූපේට එහෙම එකක් නැහැ. අපි අපි විහිං අපි ඔළුවේ දාගෙන ඉන්න රුචි අරුචිකන් නිසා අපි ඔළුවේ දාගෙන ඉන්න මනාපමනාප නිසා අපි ඔළුවේ ගෙනාවු අනුසය ආසය මිනුන් දඬු කිරුන් දඬු නිසා දකින්න හැම දෙයක් එක්කම හැම දෙයක් කිව්වටම උදාසීන දෙයත් එක්ක නෑ උග්‍ර රාග ద్వේෂ තියෙන දේවල් එකම පැටලෙවි පැටලෙවි කතන්දර ගොතන්න පටන් ගන්නවා කතන්දර ගොතන හැම වෙලාවෙම ඇත්තටම රූපෙත් එක්ක සම්බන්ධයක් ඇත්තෙත් නැහැ. මනෝ විකාරයක් දුවන්නේ සමාදාහම් බිකු මනෝ විතක්කේ. බුම්බේ කහිත ගැන පරිසංඥා. ඒ වගේම අනිසිතෝ අඤ්ඤ මහෙට්ටයන්තෝ ඕක නිස්සය කරගෙන බටකලේට ගිනිගත්ත වගේ කතන්දරේ යන්න දෙන්න එපා. ඔබ දැනගනින් ඔබ දැන් රූපේ නෙවෙයි ඉන්නේ. රූපේ පිළිබඳව තියෙන ප්‍රපංචක. ඒක නිසා ඕක නිස්සය වෙලා නෙවෙයි ඔබ මූල කර්මස්ථානට වරේ. ඒක උදාසීනයි. ඒකේ කතන්දර නැහැ. ඒකේ ප්‍රපංච නැහැ. ඒක මධ්‍යස්ථයි. අනිශ්චිතෝ අඤ්ඤ මහෙට්ට අන්තමේ කාටවත් දොස් කියන්න එපා. රූපෙට දොස් කියන්නත් එපා. රූපෙ දිගින්න පෙකනට දොස් කියන්නත් එපා. ඒකෝට ආත්මවාදයකට වැටෙනවා. දැන් අද වෙලා තියෙන්නේ ගෑනු හෙළුවෙන් හිටියොත් ඒක තමයි කෙලෙස් වෙන්නේ කියලා අපිට ඔලුවට දාලා තියෙනවා. ඉතින් අපි ගෑනුන්ට බයිනවා. ගෑනුන්ට රෙදි අන්දන්න හදනවා. මේකේ කියලාකින් කෙලස් තියෙන ගෑණිගේ හෙළුවේ නෙවෙයි. උඹේ හිතේ තියෙන ජඩකම. ඒක හදාගනි. ඒක හදන වෙනුවට ගෑනු රෙදියන්දන්ට හදනවා වගේ. මම මේ පිටින් පැත්තේ මම බණ කියන්නේ ගෑනු මොනවා කියයිද මම දන්නේ නමුත් මොකෙන් හරි අපි මේ ලෝකේ මට්ටම් කරන්න හදන වෙනුවට තෝ සරුපු දෙයක් දාගනිකෝ. ලෝකෙට හං එලන්න හදන වෙනුවට රටවට කර වැට බඳිනවනේ ඔබ කටවට කර බඳ බඳපංකෝ. ඒක නිවේනේ අද බුද්ධ ආගමේ උගන්වන්නේ. වෙන ආගම් ගැන කතා කරන්න එපා. එහෙම එකක් දේශපාලනවත් ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව උගන්වන්නේ නැහැ. නමුත් එහෙව් තියේදී මට පුළුවන් අනික් කට්ටිය මේ ලෝකේ වටේ හංගෙලද්දී මට සෙල්ප දෙයක් දාගන්න. මට පුළුවන් මේ මුළු ලෝකෙම කච කච කරලා දඟලද්දී කට වහගෙන හිටපන්. ඒ දේ කරන්න පුළුවන් නම් අනිශ්චිතෝ අඤ්ඤමහෙට්ටයන්තෝ නිච්ඡාතෝ පරිනිබුතය කිසි දෙයකට කැමති වෙන්නේ නැහැ. මේ දැන් තියෙන ටික විතරමයි කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ. කොහොඳයක් ආවට විරුද්ධ වෙන්නෙත් නැහැ. ඡාත කියලා කියනවා ඉච්ඡ කියන වචනෙන් බිඳලා තියෙන කැමැති වීම. න ඉච්ඡති මොනම දෙයක්වත් අපේක්ෂා කරන්නේ නැහැ. හැබැයි මොන දෙයක් ආවත් නදකින් කියන්නේත් නැහැ. නිච්ඡාතෝ. ඉතින් ඒක තමයි නිවන කියන්නේ. මේ අභියෝග මැද මේ නික්ලේශී භූමිය මෙතන තියෙනවා මේ කෙලෙස් භූමිය තියෙනවා මගේ හිත බල්ලාසුචියට යන්න වගේ යන්නෙම කෙලෙසට. ඒක දැනගෙන ඒ මට මේ නික්ලේශී භූමිය නැති කරන්න කාටවත් බෑ. සතියේ මගේ ඇති කරපුව සතිය නැති කරන්න කාටවත් බෑ. මට පුළුවන් මේකට එන්න කියලා Taman තුල පෞරුෂත්වයක්, විශ්වාසයක්, ශ්‍රද්ධාවක්, අවික්කප්පසාදයක් තියෙනවා නම් හැම වෙලාවෙම ඉබ්බ කට්ටත් එක්ක ඉන්නා වගේ මේ Tamanට ඒ නිවන ඒ විවේකයේ එතනම තියෙනවා. ඒ නිසා අපි එහෙම නැත්තම් අපි හිතනවා මේ ලෝකයා නිවන් දකින්නකම් මට බැරි වෙයි. මොකද මේගොල්ලෝ මේක හරි අවශ්‍යගෙන ඉන්නේ. ඒක නිසා මට ඉතින් කරන්න දෙයක් නැහැ. මටත් කෙලස් එන්න ඉඩ තියෙනවා. මොකද ලෝකෙනිසයි කියලා අපි ලේසියටත් පහසුවටත් අනුන්ට දොස් කියනවා. මේක භාවනා සෑහෙන කාලයක් යනකම් යනවා. මුදට පුරුදු වුණාට පස්සේ විශේෂයෙන් මේක පුරුදු වෙන්නේ භාවනා කරලම බණ අහලම නෙවෙයි කල්යාණ මිත්‍ර ආශ්‍රයයි. කල්‍යාණ මිත්‍යා දැනගන්නවා එයා දැක්කට මොන දෙයක් දැක්කත් එයා ඉන්නේ පොට්ටෙක් වගේ. මොන දෙයක් ඇහුණත් එයා ඉන්නේ බීරෙක් වාගේ. මොන දෙයක් දැනුණත් නාසයට ගඳට කයට එයා මුතේ නැති කෙනෙක් වගේ. ඒ කියන්නේ අන්තභාගකාරයෙක් වගේ. කොච්චර ඥානෙ තිබුණත් මෝඩෙක් වගේ ඉන්නවා. ඉතින් කවදද මට මේක පුරුදු වෙන්න පුළුවන් වෙන්නේ? අපි මේ අපි මේ ඇහැ නැත්තම් ඇහැට පේන්නේ නැත්තම් චීනක් කන්නාඩි දාලා ඉතින් බලනවනේ දේවල් දිහා. අන්වීක්ෂ දාලා බලනවනේ. දුරේක්ෂ දාලා බලනවනේ. ඒ කියන්නේ මේ පේන දේ මදි. තව දේවල් බලනවා. සද්ද ඇහෙන්නේ නැත්නම් hearing aids දානවා. එහෙනම් Dolby system හොයනවා. එහෙනම් FM වලට දාගන්න බැරිද කියලා අහනවා short wave වල චර්චර ගන්නවා. FM එක clear. ඔන්න හොයනවා ක්‍රමේ. නාසය, දිව නානා ප්‍රකාර රසමසෝලුවෙන් කරනවා. පස්සට විල්ලුද જાති. බුදු අම්මේ අපේ අපච්චින කාලේ කියනවා බඩට ලුණු කඳක් නැහැ හැබැයි මූ පස්සට විල්ලු දොහින එකලු කරන්නේ දැන් හැදෙනේව. කණ්ඩ වැඩේ මොකුත් නැහැ හැබැයි මේ ලෝකෙට පරකාසේ විල්ලු දොවිනවා. දැනුමක් කියන එකක් ඇත්තෙම නැහැ හැබැයි ಜಾති අතර ගිහිල්ලා පච කෙලිනවා. මට හරි ආසාවක් හිතුණා මෙහි ඉන්න ගහෙන් හරි අහන්න ඕගොල්ලෝ හාමුදුර කෙනෙක් දැකලා තියෙනවද කියලා. කවදාවත් නැහැ. බුදු කෙනෙක් පහළලා තියෙනවා අවුරුදු 2600ක් ගිහිල්ලා තියෙනවා මේ වගේ තැනක ඉන්න කිසිම කෙනෙක් පැවිද්දක් කියන එක සීල සීල ශික්ෂාව සමාජ අහලත් නැහැ දැකලත් නැහැ. අපි හිතනවා මේගොල්ලෝ පළවෙනි පන්තිය රටවල ඉන්නේ අපිනේ තුන්වෙනි පන්තියේ කියලා. මේකට තමයි අපි දැනුම කියන්නේ. මේකට තමයි අපි පොඩි දරුවෝ බිලි දෙන්නේ. නමුත් ඒ වෙනුවට අපි දැනගත්තොත් උඹේ හිත චින්තන ක්‍රමයේ හදාගනින්. එතකොට ලෝකේ මොනවා ගෙනවත් උඹ කොහටවත් ඇදගෙන යන්න බෑ. ඉතින් මේකට දැන් ඔය මාලිංගපුත්‍ර සූත්‍රයේ අවධානය තමයි ditte nittamattam bhavisati sute sotamattam bhavisati mute mutamattam bhavisati විඤ්ඤාතේ විඤ්ඤාතmattam bhavisati. දැකපු දේ ඔතනින් නතර කරපන්. කතන්දර ගොතන්න කල්ලට අරන් කතා ගන්න අනුන්ට ඕක කිවුලු උලුප්පණ්ඩේ යන්න එපා. අහපු දේ එතනින් නතර කරපන් ඒක එතනින් නතර වෙනවා කියලා බුදුහාමුදුර අපිට ප්‍රකාශ කරනවා. උඹත් පුළුවන් නම් එතනින් නතර කරවන්න. ගන්ධරස පහස දැන්නම් ඒක එතනින් ඉවරයි. දැනුමක් ආව නම් ඒක එතනින් ඉවරයි. එහාට කාලයේ වශයෙන්, දේශයේ වශයෙන් පතුරවන්න එපා. යම් විදිහට යම් කෙනෙක් ලැබිලා දකපු දෙයක්, අහපු දෙයක්, ගන්ධපරස පහත විඳපු දෙයක්, හිතපු දෙයක් තව කෙනෙකුට කියන්න පැතිර වෙන්න ගියොත් අතීතයට පතුරවන්න ගියොත් අන්නේ පැතිරවීමේ කලාවට ප්‍රපංච කරලා කරනවා කියලා කියන. මොනම දෙයක් ප්‍රපංච කරන්න එපා. එහෙම බැරි නම් ප්‍රපංච කරනකොට දැනගන්න මේ කරන්නේ ප්‍රපංචයක් කියලා. ප්‍රපංච කියන්නේ මනෝ විකාරයක්. ප්‍රපංච කියලා කියන්නේ ඥානানন্দ සාංශිකව වාග් බහුල්‍ය කියලා. මේ කෙටියෙන් කියන්න පුළුවන් දේ ඔහි කියවුණා. අල්ලපු ගෙදර හම්බෙන්න කකුල වැට තියා කකුල කටු කම්බේ කකුල තියාන පචකෙලින්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන්. අල්ලපු ගෙත් එක දැන් ප්‍රපංච කරනවා කියන්නේ. ඉතින් අර භාවනාවට යනකොට ආර්ය තුෂ්ණි භාවයට එනවා. මේ ඒකට බුදුන් පන්දි ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම කතාවක් කිව්වා. ඒක ටිකක් heart attack කට්ටියට heart attack එකක් වැඩි වෙනවා මම දන්නවා. නමුත් මම මේ කියනවා අපි දන්නවා සතෙක් මරන්න ගියාම සතෙක් මරන්න කොච්චර කරදරද කියලා. කකුල් හතර පාගෙන පිහියෙන් කපනකොට ඒක මැරෙන්න දඟලනවනේ. ඒ තියේදී බෙල්ල කපන්න කොච්චර මාර්ගද ඒකට ඒක අකුසලයේ තේරෙනවනේ. ඉතින් ඒක කර්මපතයක් වෙනවා. මරණ මොහොතදී මතක් වුණොත් ඒකාන්තයෙන් අපාය කියලා කියන දෙයක් නැහැනේ. නමුත් ඒ තරම්ම අකුසලයක් සිද්ධ වෙනවා සම්පප්පලාපේ කියලා කිව්වොත් අනවශ්‍ය වචන කතා කරනකොට ඒ හා සමාන කර්මපතයක් රැස් වෙනවා. තේරෙන්නේ නැහැ. නිසා අපි අපාය යන්නේ සත්තු මරලවත් හොරකම් කරලවත් කාමීත්‍යාචාරය කරලා නෙවෙයි මේ වල්පල් දෙරවන්න ගිහිල්ලා සම්පප්පලාප නිසා. ඒක එච්චර අකුසලයක් කියලා අපි දන්නේ නැහැ මොකද දැනෙන්නේ නැහැ මනුස්සයන් විතරනේ කතා කරන්න පුළුවන්. ඉතින් good morning කිව්වම මොකක්ද ඇති ප්‍රශ්නේ? good evening කිව්වම මොකද්ද ප්‍රශ්නේ? how are you කිව්වම මොකද්ද ප්‍රශ්නේ? super happy birthday කිව්වම මොකද්ද ප්‍රශ්නේ කියලා හිතෙනවා. ඉතින් නිකන් ඉන්න නිසා කියනවා. මේ වචනයක් වචනයක් පාස කර්මපත රැස් වෙනවා නම් සතෙක් මරනවා වගේ ඉතින් ඒක මේකේ කියනවනේ අකුසලයේ කියනකොට. ඉතින් අපිට හික්මීමක් ගන්න පුළුවන්ද? short and sweet. short to the point කියන දේ කිව්ව ඉවරයි. එතකොට අපි ළඟ තියෙන සම්බන්ධයි හුඟ දෙනෙක් කියනවා අනේ ඇලි ගලි වාසේ නැත්තම් ඇයි හොඳයි නැත්තම් මොකටද ජීවිතේ කියලා. ඉතින් ඒ ජීවිතෙන් වෙන්නේ තව ජීවිතයක් ඇති කළ දෙන එක තමයි. මේ අර මේ සාරිපුත්‍ර ස්වාමීන් කියන විදිහට ditthiyeව ධම්මේ දුක්ඛ සන්ත කරෝති කියලා තමන්ට කියන්න තියෙන දේ කිව්වා ඉවරයි. ආයේ ඇයි හොඳයියක් නැහැ. නමුත් අද තියෙන මේ ජනමාධ්‍යයෙන් සහ මේ මේ ටෙලිෆෝන් කාර්යෝ කැමති වෙයි දෝක් කියනවාද? ඒගොල්ලෝ කියන්නේ unlimited data තියෙනවා. දිගටම කතා කරන්න අපි දෙනවා කටට අලුත් පැකේජ් එකක්. ෆෝන් එක විතර ෆෝන් එක නිකන් දෙන්නේ. කොන්ත්‍රාත් එක විතරයි පොඩ්ඩක් අල්ලි ගන්නේ. ඒකට අපි මේ නිකන් දෙනවා data ඕන තරම් කතා කරනවා. ඉතින් කියනවා ඉස්සරහට හැදෙන කෙල්ලන්ගේ බෙල්ල පහත් වෙලා හිටී කියලා. මොකද හැම වෙලේම පරිණාමයේදී ඉස්සරහට හැදෙන කෙල්ලන්ගේ මේ ඔළුව පහත් වෙලා හිටී කියලා. මොකද කොයි වෙලාවෙත් මේක තියාගෙන හරිම පාම් පුච්චනවා. මේ මෙහෙමයි ඉන්නේ. කෙල්ලන් එහෙම කිව්වට කොල්ලොත් එහෙම තමයි. කොහම වුණත් ඒ තරමටම ජනමාධ්‍ය අපේ අපි කොහෙ ගියත් මේකට ඥානන්ද සාංශ කියන්නේ අපි කොහෙ ගියත් විෂ විදපු ඊතලයකින් අපිට විදිනවා ඒගොල්ල තූත්තු කුඩිය ගැත් විදිනවා. මුද අපි යන යන තැන සෙල්ෆෝන් එක කරේ යනවා. වෙන මොකක්වත් ඕනේ නැහැ. මේ ටික තේරුම් අරගෙන මේක පුළුවන් ටෙලිෆෝන් කරන්න පුළුවන් නොකර ඉන්න පුළුවන්. කරන වෙලාවේ දැනගන්න ඕනේ මේ කරන හැම වෙලාවෙදීම අපි මේ කවුදෝ යන මාර පාක්ෂික කොටසකට සම්මාදම් දෙනවා. ওই ටෙලිෆෝන් නැති කාලේ මිනිස්සු බොහොම සතුටින් ජීවත් වුණා. ওই සෙල්ෆෝන් නැති උනායි කියලා ආතතිය කිසිම අඩුවීමක් වෙලා නැහැ. තාක්ෂණයක් තමයි කිසිම අඩුවීමක් වෙලා නැහැ. මොකද කතා කරන හරිය කතා කරන සම්පප්පලාව. ඒචා සම්පප්පලාව කතාව සතුක් මරණ වගේම මේ කර්මපතය. ඒ නිසා සෙනග ඉන්න තැන කතා කරලා ඉන්නේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ කට්ටියට උණ හැදෙනව නැත්තම්. නමුත් Taman කියන්නේ ලොකු සාංශි ඉන්නකොට කියන හැම කතාවක් යනවනම් ඉතින් මේ කතා යනවා කයින් හරි ළඟට ගිහලා අහන්නේ කියලා කියනවා වැසිකිළිය කොහෙද තියෙන්නේ එළ හිමීට වැසිකිළියට යන්න කියනවා වැසිකිළිය සාමාන්‍ය පිටිපස්සේ දොර නැහනේ එතනින් එළියට යන්නේ කියලා කියනවා වෙන කරන්න බෑ දැන් මේ මනුස්සයා දන්නවනේ දැන් අර මනුස්සයා වැසිකිළියට ගියා දැන් ඒ දැන් ඒ දැන් ඒ කියලා බලන මිසක හොයන්න යන්නේ නැහනේ අර මනුස්සයා විපත්තින් ගියා ගිහිල්ලා යනවා නැතුව කරන්න බෑ මේ වැඩේ. විශේෂයෙන් මතක තියානින්ද භාවනා කරනවා කියන එකට අර කියන්න ගියොත් ඔయిత වැඩි අකුසල් සිද්ධ ඒක වහගෙන ඉන්න පුළුවන් නම් කිසිම භාවනාවට බාධාවක් එන්නේ නැහැ. මම භාවනා කරන කෙනෙක් මම කාටෝක කියන්න ඕන කමක් නැහැ. ඒ කියනවනම් කියන්නේ තණ්හාවෙන්. කියනවනම් කියන්නේ දිට්ඨියෙන් කියනවා කියන්නේ මාන්නේ. භාවනා කරන විදිහට ඉතපම් කියන්න ඕනේ නැහැ. හරියට මම සත්තු මැරුවා මෙච්චර ගාණ සත්තු මැරුවා කියලා කියන්න ඕනේ නැහැ. වගේ මේ කතාව. ඉතින් මේක බෑ කියලා හිතෙනවා අපි අර තණ්හාමාන දිච්චවල යෙදී ගත කරනවා විශේෂයෙන් මේකේ ලන්තේ තියෙන ලෝභ දෝෂ මෝහ කියලා ලෝභ මෝහ දෝෂ මෝහ වල ඉන්නකොට අපි ඒකට ඒකට ඡන්දේ දීගෙන ඉන්නකොට අපිට හිතෙනවා මේක නොකල හැක්කක් කියලා. නමුත් අලෝභ දෝෂ අමෝහ කියන පැත්තට හිත වැටෙන දවසක් එනවා කියන්නේ මිච්ඡා දිට්ඨි වෙනුවට එයා සමාන සම්මා දිට්ඨියක් ඇල්ල මේක මේ දරන් දෙන මේක මාරු වෙන වෙලාවේදී මේ යෝගාවචරය තුළ සුවිශේෂ ඥානයක් තියෙනවා නේද? එහෙම නැත්නම් මේකට අපි කියනවා විපස්සනා ශික්ෂාව කියලා. නැත්නම් ප්‍රඥා ශික්ෂාව තියෙනවනම් කොහොමද එයා කරන්නේ? ওই රට්ටපාල ස්වාමීන් වහන්සේ ලස්සන ගාතාවක් කියනවා. ඒකෙන් පෙන්නලා දෙනවා මේ ලෝකේ කොච්චර ඒ විදිහට තණ්හාමාන වල දික්ටි නැත්නම් රාග ద్వේෂ මෝල හිටියත් ගැලවෙන්න ඕන මිනිස්යාගේ ගැලවුම් මාර්ගය ওই කිසිම දෙයකින් වැළහිලා නැහැ. රටපාල ස්වාමීන් කියලා කියන්නේ අම්මගේ තාත්තගේ හත්මුතු પરම්පරාවේ බූදලයට අයිතිය තිබුණු එකම සිටු කුමාරයා. එයා දවසක් සවැත් නුවරට යන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පිරිසකට බණක් කියනවා. මෙයා දන්නේ මේ මොනම දෙයක්වත් පිටිපස්ස කියලා අහගෙන ඉන්නකොට හරි ආසාවක් ඇති වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ සංකලිකිතයක් බඳ වූ මේ Brahmacharya රකින්නම් ගිහිගේ අතාරින්න ඕනේ කියලා. මෙහරි අන්තිමට හිතනවා ගිහිල්ලා වඳින්න බුදුහාමුදුරුවෝ ගාඩ ගිහිල්ලා මම කැමතියි මේ Brahmacharya ඊට පස්සේ බුදුරජාණන් කියනවා එහෙනම් ගීගේ අතාරින්න වෙනවා. ගීගේ අතාරින්න මම අවසර දෙන්නේ නැහැ. අම්මයි තාත්තා අවසර දුන්නේ නැත්තම්. ඒක බුදුරජාණන්සේට මේ සුද්ධෝදන රජුරෝ දාපු කොන්දේසියක්. ඊට පස්සේ මෙයා ගෙදර ගිහිල්ලා කියනවා මේ මේ මිනිස්සෙක් ඇවිල්ලා බණක් කිව්ව මට හරි ආසයි හිතුණා. මං ගිහී ගියා තාරිනවා. හැබැයි යා කියනවා අම්මගේ තාත්තේ අවසර ගන්නදී කියලා. අම්මා කියනවා පුතේ හිතපන් මම මැරුණත් උඹ මැරුණත් මරණදීවත් මං උඹෙන් වෙන්නේ දුකෙන්. ජීවත් වෙද්දී කොහොම උඹට යන්න දෙන්නද? දෙන්න බෑ. ඒ කියන කතාවෙන් රට බාලට කට උතර නැති වෙනවා. ඉතින් දවසක් විතර ඉඳලා මෙයා ආයෙත් කියනවා මේ මං සැරයක් අම්මගෙන් තාත්තෙන් අවසරයක් ඉල්ලුවා. ඔය දෙන්න බෑ කිව්වා. මං නැවතත් සිහි බුද්ධිය ඇති වෙලාවේ මම මේ කියනවා මට කර්මාකල යන්න දෙන්න. ඔය දෙන්නගේ ඡන්දය අවශ්‍යයි. ඕගොල්ලන්ගේ මනාපය අවශ්‍යයි. ඊට පස්සේ අම්මා කියනවා පුතේ උඹ අපිට තියෙන එකම දරුවා මේ වස්තුව සේරම රාජසන්තක වෙනවා. උඹ ගීගේ ඉඳලා පෞල් කාලා දරුවෙක් ඇති කෙරුවේ නැත්තම්. ඉතින් ඒ නිසා රාජනීතිය එච්චරයි එකම දරුවා මෙච්චරයි කොහොමඩක්වත් මේක වෙන්නේ නැහැ කියලා. රට බලහඳුරෝ ආපපස ගන්න. තුන්වෙනි දරේදී අහන්නේ කුස්සේදී. ඒ කියන්නේ ඇතිරිලි මොකක්වත් නැති තැනක ගොම පොළව කියලා කියනවා. එතෙන්දී ආයෙත් අමල තාත්ත කියන මං සැරයක් ඇහුවා අමල තාත්ත බෑ කිව්වා. දෙසරයක් ඇහුවා අමල තාත්ත බෑ කිව්වා. මං තුන්වෙනි සැරේට ඉතාම බුද්ධිමත්ව එළඹ සිටි සීයෙන් අහනවා මට මේ සංකලිකිතයක් බඳු Brahmacharya රකින්න ගිහිගතා. ඒතකොට අම්මයි තාත්තයි කියනවා කොහොමඩක්වත් දෙන්නේ නැහැ කියලා. එයා ඊට පස්සේ කියනවා එක්කෝ පැවිද්ද එක්කෝ මරණය කියලා එහෙම බිම් වැටෙනවා. මෙල දවස් ගාණක් ඉතින් අම්මලා තාත්තලා හිතන ඔකට බඩගිනිනකොට නැගිටී කියලා. නැගිටින්නේ නැහැ. ඊට පස්සේ අම්මලා තාත්තලා දහන්න පුළුවන් දහංගට සේරම දාන. නැගිටින්නේ නැහැ. පස්සේ යාළුවෝ ටික ගෙනලා කියනවා බලපන් උඹ යාළුවෝ උඹලා කියන දේ අහනවනේ බලපන් මේ අපි නරක දෙයක්ද කියන්නේ මේ මේ මේකක් මේකක්ද වෙලා මෙයාට. ඉතින් යාළුවෝ කතා කරලා කියනවා රට්ටපාල මෙහෙමයි. අපි මේ අම්මලා තාත්තලා කියන දේ අහන්න එපා ඒ නිසා අහමු කියලා. කිසිම දෙයකට අහුම්කම් දෙන්නේ නැහැ. ඉතින් අම්මයි තාත්තා යාළුවෝගේ ළමඩ තාත්තා කියන අපි නම් මේකට පැවිදි වෙන්න දීලා පස්සේ සිවුරු අරවමු කියලා. හොඳ හොඳ plan එකනේ. රසේ සිවුරු අරමු කියලා. ඉතින් අම්මල තාත්තල දැනගන්නව කරන්නම දෙයක් නෑ. එහෙමනම් ඒක කියමු කියලා මෙයාට කියන හොඳයි. එන ගිල පැවිදියන් කියලා. මූ දවසක් දෙයක් ගෙදර ඉඳලා හොඳට කාලා පැවිදෙන්ට යනවා. ගිහිල බුදුරජාණන්සේ ළඟට ගිහිලා කියන අවසරයි සාංශ මට මේ සංකලිකිතයක් බඳු භ්‍රමචර්ය රකින්න ඕනේ. මට අවශ්‍ය කරන මූලික දේ ලැබුණා. අම්මයි තාත්තයි අවසර දුන්නා. හරි. එහෙනම් පැවිදෙන්න කියලා. ඉතින් පැවිදි වෙච්ච ගමන් මෙයා කටහඬක් ඇහෙන්නේ නැතරම් ගව් 30ක් 40ක් ඈත තැනකට යනවා භ්‍රමචර්ය රකින්න. කවටක්වත් ඒක දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. ඒක පුදුමාකාර ජොලියක් තියෙන වැඩක්. ඒ කියන්නේ දන්නේ එකෙක්වත් නැත් තැනකට වෙලා ඉනකොට මම බුරුමේ හිටියා අවුරුදු 9යි අවුරුදු 3යි මාස 9ක්. ටෙලිෆෝන් නැහැ, ලියුම් නැහැ, කතා කරගන්න විදියක් නැහැ කවුරුවක්වත් දන්නේ නැහැ. මොන විදියෙන්වත් කනෙක්ෂන් තියාගන්න බෑ. දැන් නම් ටිකක් පුළුවන්. ඒ දවස්වල මේ කියන්නේ රට ඇරියා විතරමයි. ටූරිස්ට්ලටත් යන්න දෙන්නේ කාරි. කියලා වැඩක් නෑ. ඒ ඒ ජීවිතේ. කොහොමරි මගේ අර හොඳටම රැග් කරපු එක හොයලා තියෙනවා මට මොකද උනේ කියලා. ඊට පස්සේ කිව්වලු මේ සිතුල් පවිත කොහොද කියලා අලියෙක් ගහලා මැරලා කියලා කියලා. ඊට පස්සේ ඌත් හොයන එක නතර කරලා. ඌ සාමාන්‍යයෙන් හැම තැනම ඇවිදින જાතික. පස්සේ කොහමද රට බලන හම්තු ඉන්දිලේ වාසිය මොකද්ද මේ රහත් වෙනවා. අර ඈත වෙලා ඉඳලා රහත් වෙනවා. රහත් වුණාට පස්සේ ආට ආපෝ ලොකු සද්ධාාවක් ඇති වෙනවා ගිහිල්ලා බුදුහාමුදුරන්ට වන්දනා කරන්න ඕන කියලා. ඒකට කියනවා මේ අඤ්ඤභාව ප්‍රකාශය කියලා. පොතේ තියෙනවා මේකක් මම මම හිතපුදී ලැබුණා කියලා ගිහිල්ලා බුදුහාමුදුරන්ට ගිහිල්ලා ප්‍රකාශ කරන එකට. ඒකට බුදුජානසලා හම්බෙන්න ගිහිල්ලා බුදුහාමුදුර හම්බෙලා ප්‍රකාශය කරලා බහුවෙන්ද පින්නපාත යනවා. පින්නපාත යන්නේ තමන්ගේ අම්මගේ තාත්තගේ සිටුමැදුර ගාවින්. ඒ සිටුමැදුළු මිනිස්සු කවදාකවත් හාමුදුරගෙනුට පින්නපාත දෙන්නෙත් නැහැ බුදුහාමුදුරටත් බයිනවා මගේ පුතා නැති කරෝ මේ මේ වැඩේ තමයි කියලා සාසනයට කිසිම ලෙඩියාවක් නැහැ. ඉතින් මෙයාගේ පාස් කරගෙන යනකොට gederi ඉන්න වැඩකාරියක් නරක වෙච්ච පිට්ටු කෑල්ලක් නැත්තම් රොටි කෑල්ලක් විසි කරන්න ගෙනියනවා පාර හරහා. ඉතින් රටවල ආම්දුර අහනවා මේ නංගියෝක විසි කරන්නද ගෙනියන්නේ කියලා එහෙමනම් මගේ පාත්‍රයට දාන්නයි කියලා. ඉතින් මේක පාත්‍රයට දානකොට ඒ දාසිට තේරෙනවා මේ කකුල් දෙකයි අත් දෙකයි දිහා බලනකොට මේ අපේ සිටු පුත්‍රයා නේද කියලා. දුවන ගිහිල්ලා අම්මට කියනවා මේ ආර්යවනි සිටු පුත්‍රය ඇවිල්ලා ඉනවා කියලා. අම්මට හිතා ගන්න බෑ. එත් කොච්චර සතුටුද කියලා කියනවා ඔබ කියන්නේ ඇත්තක් නෝ ඔබ අදම දාස භාවයෙන් නිදහස් කරනවායි කියලා. තාත්තට කියනවා ගිහිල්ලා බලන්න කියලා. යනකොට රටබල හඳුර පොඩ්ඩක් එහාට ගිහිල්ලා කැඩිච්ච ගයක් ගාව පිළි ඉඳගෙන අර පරණ වෙච්ච රොටි කෑල්ල වනදනවා. තාත්තා කියලා කියන මොන මඟුලක්ද මේ කරන්නේ අච්චර ලස්සන සිටුමාලිගාවක් තියෙද්දි මේ පිළිනුච්ච රොටි කෑල්ලක් කන්නේ යා ගෙදර යන් කියලා. ඊට පස්සේ රට බලහම්දු කියනවා අද දවනේ උච්චයි හෙට බලමු කියලා. දැන් දැන් ඉතින් වෙලාවත් අවු වෙලා මොකුත් කරන්න බෑ. දාහන ඉවරයි. ඒ තමයි එනම් කියනවා මම ඉතින් ගෞරව සම්ප්‍රිත හෙට දාහනට ආර්දනා කරනවා. ආර්දනා බාර ගන්නවා. බාරගෙන ඉවරලා අම්මන්ඩිට ගිහිලා කියනවා වැඩේ හරි දැන් ඔන්න සිවුරු අරවන වෙලාව. කියලා ගෑනු පස් දිනෙක් ඉන්නවා මේ රට්ටපාල හාමුදුරන්ට ගිහි කාලේ. පස් දිනාටම නැන්දම කතා කරලා කියනවා යම් ආකාරයකින් සැරසුනොත් උඹලා පිළිබඳ පිළිබඳ හිඳ පහළ වෙයිද අන්නේ විදිහට හෙට පස් දින ඇවිල්ලා මේ රූපසුන්දරි තරඟය පවත්වන්න කියලා ඉස්සරහ. දැන් මෙයාට අම්මා කරන්නේ තාත්තගේ බූදලේ අම්මගේ බූදලේ ගිනල්ලා ගොඩ ගහලා සුදු දෙකකින් වහනවා. ඒ දෙක මැද මෙයාට ආසනේ පනවනවා. ආසනේ පනවපුවාම මොන චිත්‍රපටිය පටන් ගන්නවා. දැන් ෂූටින් පටන් ගන්නකොට පළවෙනි ජවනිකාව තමයි අට පස් දින ඇවිල්ලා ඉතින් ඔන්න පෙන්නනවා ඒගොල්ලන්ගේ කක්කොටු නැටුම් වට්ටක්ක නැටුම් සේරම. ඒකල එක්කෙනෙක් ඇවිල්ලා අහනවා මේ ඔච්චරම මේ අපිත් එපා වෙලා ගිහිල්ලා Brahmacharya රකින්නේ එතකොට හම්බෙන දිව්‍යාංගනාව අපිටත් වැඩිය ලස්සනද කියලා අහනවා. ඒතරට මේ රත්පාල හම්තුරු නංගිනියනි මගේ භ්‍රමචර්ය දිව්‍යාංගනාව සඳහා නෙවෙයි කියලා නංගි කියලා කතා කරනකොටම පස් දිනාටම කලන්තය ඇදලා වැටෙනවලු. ඒ ජවනිකා ඉවරයි. නන්දම කියන්නේ බල බල බල නෑ උඹලයි වැඩි හරි නෑ කියලා. ඕන නන්දමට ඊට දැන් ටිකක් වෙලා ගියාම නන්දම කතා කරලා සේවකයන්ට කියනවා මේ වැහුම් අරින්නේ කියලා බූදලේ. ඉහළ පෙන්වන්න බෑන මේ හත්මුතු පරම්පරාවේ බූදලේ. මේ තාත්තගේ පැත්ත. මේ අම්මගේ පැත්ත. දැන් ඔයා මේක දැන් දැන්වත් තීන්දුවක් කෙරුවේ නැත්නම් මේක රාජසන්තක වෙනවා. අපි ඉච්චර වැඩි කල් ඉන්නේ නැහනේ. රට බලහමුදුව කියනවා දැන් වෙලාව 11:00මාර පැන්නා. මං එනම් පිටුපාත යන්නම් කියලා. ඊයන් දාන දෙනවා නම් දීපන්. නැත්නම් නිකන් හිටපන් කියලා. ඉතින් ඒකත් අහෝසි වෙනවා. ඒක ගණන් ගන්නෙත් නැහැ. පස්සේ පිටුපාත බෙදලා රට බලහමුදුව අපව යන ගමන් මේ ගාතාව කියාගෙන යනවා. ඒ ගාතාව තමයි මට මේ විද දිග කතාවෙන් මේ මතක් කරන්නේ ඕදහි මිගවෝ පහසං නාසදං වාකරං මිගෝ හොඳ මුව පොහුවේ කල්ලා ගන්න මුව වැද්දෙක් උගුලක් අටවල රසමස උලක් දාන උගුලක් අටවල රසමස උලක් දානවා මේ මුව දක්ෂ මුවා මේ බුත්වා නිවාපං ගච්ඡාම ඌ ගිහිල්ලා උගුල ගස්ස ගන්න නැතුව රසමසළු විතරක් කාලා එළියට යනකොට මුව වැද්දා ඇඬු කඳුලෙන් බලන් ඉන්නවා කිය. නිසා සම්මාදිට්ඨිය පහු අහු තේරුණාට පස්සේ මිනිස්සු ජීවත් වෙන්නේ ඕන කෙනෙක්ගේ රසමසවුලක් කනවා. හැබැයි ඇතුලේ කොක්ක තියෙන බව දන්නවා. රසමසවුල කාලා කොක්ක ගස ගන්න නැතුව යනවනම් ඔන්න ඕක තමයි Brahmacharya ජීවිතය කියන්නේ. ඕදයි මිගෝ පාසං වාකරං නාසදං වාකරං මිගෝ බුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තේ විම මිග බන්දකෝ එතන මේ ලෝකේ තියෙන රසමසලු කොයි එක කෑවත් ප්‍රශ්නයක් නැහැ මතක තියාගන්න ඇතුලේ බිලියක් තියෙනවා කියලා gediya පිටින් කදා ගන්න එපා කටේ අනිත් එකෙන් ඉස්සලා ගිල්ලොත් කොක්කේ තමයි එවනේ පොඩ පොඩ කන්න පොඩ පොඩ කන්න ගියොත් යාට තේනවා දැන් ඔන්න කොක්කට ගියා. එතෙන්ති නතර කරන්න ඕන. නතර කරන දැන් මෝවැද්ද බලාගෙන ඉන්නවා දැන් ගැස්සෙයි දැන් ගැස්සෙයි කියලා ගැස්සෙන්නේ නැහැ. ওই ලෝකේ තියෙන මොනම කාම වස්තුවක් පාවිච්චි කරත් කවදාකවත් ගැස්සෙන්නේ නැහැ. බුද්ධවා නිවාපං ගච්ඡාම Tamanට කරදර නැති භූමියට යන්න පුළුවන් රසමසවුල කාලා. ඒක හුඟ දෙනෙක් හිතනවා රාග ద్వේෂ මෝහ සහිත පුද්ගලයාට ඒක හිතා ගන්නවත් බෑ. නමුත් රාග ద్వේෂ මොව නැති කරපු එකනට තේරෙනවා අපිට වෙලා තියෙන පුතඥයට යුටිලිටි ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරලා ඉවර වෙලා දැන් ලක්ෂ දෙයකට යන්නේ මෙතනයි කියලා සීමාව දන්නේ නැති එක තමයි පුතඥය කියන්නේ. ප්‍රයෝජනෙ සලකලා ඛණ්ඩ දන්නවනම් යුටිලිටි ලෙවල් එක පැනලා ලක්ෂ දෙයන්න ඉසලා ඕනි තරම් කල්පනා කරන්න පුළුවන්. අර කාබිරේ ඇටෝම් ගෙදර ගියා වගේ කාගෙන කාගෙන යන්න ගියොත් තමයි කොක්ක ගැස්සෙන්නේ. කොක්ක ගැස්සුණාට පස්සේ සෝරි නෑ. ඊට පස්සේ සෝරි කියලා වැඩක් නෑ. ඒක නිසා මෙච්චරක් අවශ්‍යයි. මගේ ජීවිතේ පවත්වන්න මෙච්චරක් මට ආහාර ඕනේ. මෙච්චරක් මට ඇඳුම් ඕනේ. මෙච්චරක් මට සේනාසන ඕනේ. මෙච්චරක් බෙහෙත් පිළිකර ඕනේ කියලා ඒ ටික පාවිච්චි කරාට කිසිසේත්ම රහතන් වහන්සේ නමකට ඕ සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනෙකුට ඕ සීක බුද්ධියට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ටික අවශ්‍යයි. ඒක පිළිබඳ බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම තණ්හාමාන දිට්ඨි වලට දාන්නේ නැහැ. ලෝභ දෝෂ මොහොට දාන්නේ නැහැ. ඒකට කියනවා ප්‍රයෝජනේ සලකලයි කියලා. අද වෙලා තියෙන්නේ ප්‍රයෝජන මට්ටම ඉක්මවලා consumerization එහෙම නැත්නම් luxurious use එක. මේ මල පණින තැන දන්නේ නැත්නම් කොයි වෙලාවෙ අහුවෙනවද දන්නේ. පෘතජනයයි කියලා කියන්නේ එහාට මෙච්චරක් රූප බැලුවම ඇති මින් එහාට ඇති කියලා හිතෙන්නේ නැහැ. යාට දිගටම කාගෙන යනවා. සද්ද අහන්න ගියාම මේ ඇති මෙන් එහාට ගියාම මොලේ හානි වෙනවයි කියලා තේරෙන්නේ නැහැ. ඇබ්බැහිය කියන්නේ ඒකට. ඉතින් ඒ නිසා මේ ඇබ්බැහිය තියෙන කුඩු ගහන මිනිස්සු ගාවයි, සූදු කෙල්ලන මිනිස්සු ගාවයි, ස්ත්‍රී දූෂ්තකට අත්‍යවශ්‍ය අපි සේරම ඉන්නේ ඇබ්බැහියක. අපි ඉන්නේ මදේට සහ පමාදේට ලක් වෙලා ඉන්නේ. අපි අහුවෙච්ච ලයින් එක දිගේ කාගෙන ගියාට අපි දන්නෙත් නැහැ තව කොච්චරක් සැපසෑවල් දේවල් වටේ තියෙනවද කියලා. මොකද අහුවෙච්ච එකේ විතරයි අපේ හිත බැඳිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අවදියෙන් ගත කරන එක නට තේරෙනවා මේ වර්තමාන මොහොතේ පිරිච්ච ගම පිරිච්ච බව ඇති කරන්න මේකට ආය ලුණු ඇඹුල් දාන්න ඕනේ නැහැ. මේක පිරීලා තියෙන්නේ. ඒක inalienable unalloyed කියලා කියනවා. මේ වර්තමාන මොහොතේ පිරිච්ච ගතියට ආය ලුණු මිරිස් ටිකක් කුම්මල කටියක් දාන්න දෙන එක පිළිලා තියෙන්නේ. ආය මොනවට තව මේකට මේ ප්‍රතිවාප හොයන්නේ. මේකේ සතුටින් ජීවත් වෙනවා නම් ඒක පවත්තන්න අපිට පොඩ්ඩක් ඇඳුම් ඕනේ. අපිට පොඩ්ඩක් ආහාර ඕනේ. අපිට පොඩ්ඩක් ලැබුම් පොලක් ඕනේ. අපිට පොඩ්ඩක් බේත් ටිකක් ඕනේ. ඕකට මේ තරම් කරන්න ගියාම ඒ අතිරේක ලාභේ එහෙම නැත්නම් ඒ අනවශ්‍ය විදිහට මේක රැස් කරගෙන කන තැන තමයි මායාවේ පාෂේ තියෙන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? ආර්ථිකයේ විහිදී යෑම විෂමචාරී වෙනවා. සුළු පිරිසකට කෝටි ගණන් සල්ලි හම්බ වෙනවා. නැති මිනිහා උලා කාලා ජීවත් වෙනවා. එතකොට අර සුළු පිරිස අර හැම කෙනාගේම ඊර්ෂ්‍යාවට ලක් වෙනවා. එතකොට මේ වැදගත් පිරිස සල්ලි තියෙන කට්ටිය සුළු පිරිස දකින්නේ මිනිස්සු විදියට නෙවෙයි. තිරිසන් විදියට. අද මොකද වෙලා තියෙන්නේ? අද ආර්ථිකයේ සමජීවිකතාවය ඇත්තෙම නැහැ. එතකොට බලන්න ඒ සාපේක්ෂව අපි දැන් මේ ගත කරන ජීවිතේ අපි ඔක්කොම ගන්න එකම බත්තලියේ. අපි ඔක්කොම ඉන්නේ එකම ඇඳ එක විදිහක ඇඳක. කොච්චර ජොලියක් තියෙනවද? කොච්චර සතුටක් තියෙනවද මේ අනුන්ගේ තැනකට ඇවිල්ලා මේ අපි අයිතුන්ට කියවාගේ හිඟන්න වගේ ඇවිල්ලා අම්බලමකට අතුපතු ගන්න බුදියන් ඉඳලා යනවා යන්නේ. මේක මේ මගේ කියාගත්තට පස්සේ ඔය වැඩේ කරන්න බෑනේ. ඉතින් ඒ නිසා මෙන්න මේ මට්ටම දන්නවනම් කොච්චර සංකර ජීවිතයක් ගත කරත් ඒ කෙනාට පළවෙනි සැරේ කනවා. ටිකක් දුර කාගෙන යනවා. ඊට පස්සේ තේරෙනවා මේ කාගේවත් දෝෂනේ මගේම දෝෂේ. මට බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. මං සතියත් අඳුරගෙන තියෙනවා. හිත පැවැත්විච්ච අරමුණක් තියෙනවා. දැන් ඉන්නේ නරක තැන බවක් දන්නවා. ඔය ඇති. අපෝ මේ ඉන්න තැනට එන්න කිසිදාක ප්‍රශ්නයක් නැහැ. ආපහු ඒ නික්ලේශී අරමුණට එන්න අසුරුසනක් ගන්නවා වගේ. කටමුල තිබුණ කෙල ටික තුක් ගාලා කෙල ගහන්නා වගේ. නිලුම් පැතක වැඩිච්ච වතුර කඳුල වගේ හෙල්ලිච්ච පමණින් යනවා. අපි හිතනවා නෑ අපි ඇත්තටම සුද්ධ කරන්න බැරි තරම් කෙලසිලා ඉන්නේ කියලා නෑ. කද්දාගත් ප්‍රමාණයයි. දැන් පටන් ගත්තොත් දැන් කරතයි. ඉතින් අන්නේ ඒ ඒ හැකි සංඥාවේ ඉන්නේ මිත්‍යා දෘෂ්ටි ඉවර වෙලා සම්මාදිට්ඨිය පැත්තට මේ මාරු වෙන වෙලාවේ. ඉතින් ඉස්සලා නම් අපි ගැන පුදුමාකාර නැස්චාත්තික හැඟීමකින් මේක මට නම් මෛත්‍රී බුදුන් දැක්කත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ කියලා හිතෙනවා. මොකද අපේ හිත තියෙන ගොඩක් රාග ద్వේෂ මෝහවල. මේ රාග ద్వේෂ මෝහ තුනම ආගන්තුක කෙලෙස්. ප්‍රകൃතිය නෙවෙයි. ඔක්කොම ආගන්තුකයි. ප්‍රകൃතිය දඹරත්තරණක් වගේ ඇතුලේ තියෙන තනි කර පිරිසිදු මනසක් තියෙන. පබස්තර මිදං චිත් බික්කවේ චිත්තං පබැස්තර මිදන් බික්ක විචිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටං මහාන මේ හිත මනුස්ස හිත ප්‍රභාසරයි අර පිටින් ගෑවිච්ච මේ ඇසුර නිසා මේ ඉපදුනාට පස්සේ ඇසුර නිසා ඇතිවෙච්ච කෙලස් ටිකක් තියෙනවා දැන් අපි ඒක අදහනවා කොච්චරද කියනවනම් අපේ ප්‍රභාසර භාවයට වැඩිය මගේ තියෙන ජඩ ගතිය මගේ තියෙන ෂට ගතිය මගේ තියෙන මායාවී ගතිය දෙන්නේ එක තුනයි කියලා හිතනද නෑ මට ෂට වෙන්න ඕනෙත් නෑ මායාවි වෙන්න ඕනෙත් නෑ මේක මගේ ප්‍රകൃතිය. මගෙත් කෙලස් තියෙනවා. නමුත් මම දන්නවා උඹෙත් ඇතුලේ තියෙන පිරිසුදුවක්. මගෙත් ඇතුලේ තියෙන පිරිසුදුවක්. ඔය ඇතුලේ තියෙන පිරිසුදුවෙන් මගේ ඇතුලේ තියෙන පිරිසුදුවට කතා කරා නම් බුදුන් පහල වුණා වගේ. ධර්මයේ පහල වුණා වගේ. සංඝයා පහල වුණා වගේ. ඒක තමයි සිද්ධ වෙන්නේ. අපි හරියට වෙච්ච දේ වෙච්ච හැටියට කියනවා කියලා කියන්නේ. ඒ කියන්නේ කියන දේ කරනවා කරන දේ කියනවා. යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී ඇති දේ ඇති හැටියට කියන අපිට කවදාවත් බෑනේ අපි හැම වෙලාවෙම පලිප්පුවේ දානවනේ හැම වෙලාවෙම අතිශෝක්තිය දානවනේ හැම වෙලාවෙම ඒක අඩු කරනවා වැඩි කරනවානේ අපිට කවදාකවත් ඇති විදිහට කතා කරන්න බෑ එහෙම කතා කරොත් ඒකට කියන්නේ ආර්ය වෝහාරය කියලා ඇති හැටියට ඇති විදිහට කතා කරනවා බුදුජානනාචර කියනවා උච්ඡාදනන්ත ජඤ්ඤා අපසාදනන්ත ජඤ්ඤා නේව උච්ඡාදේති නේව අපසාදේති ਸਰවචන්සිට ඕනනම් ඕනම කෙනෙක් උසස් කරලා කතා කරන්න පුළුවන්. ਸਰවචන්සිට ඕනනම් ඕන කෙනෙක් පහත් කරලා කතා කරන්න පුළුවන්. කවදාවත් උසස් කරන්නේත් නැහැ කවුරුවක්වත්. කවදාවත් පහත් කරන්නේත් නැහැ. ඇති හැටිය කියනවා. හරියට තල දර්පණයක් වගේ. අපේ හිතේම ඇත්තෙම නැහැ. අපේ වචනය තමයි ගොඩක් වෙලාවට අතිශෝක්තියට බර වෙලා තියෙන්නේ. ඉතින් අපි අතිශෝක්තිය වැඩි වෙනකොට සාහිත්‍ය සම්මානක් දෙනවා. දීලා අර මනුස්සයා උඩ නංගනවා. ඒක නිසා මේ ලෝකයේ තියෙන විෂමතාවයේ පැත්තක තියේදී උඹ උඹේ හිත හදාගනින් කිය. සර්වඥාන්සේ චවැත්තුර නෙවෙයි ඒ එකක ඉන්නකොට මේ පැත්තේ මේ හිතපු නිකන්ටයින්ට අන්‍ය තීර්ථකයන්ට ලාභ සත්කාර අඩු වෙලා සංඝයාට පුදුම සැලකිල්ලක් එන්න පටන් ගත්තා. කියන්නේ ඒ කට්ටිය තියෙන දෙයක් අරගෙන ඇවිල්ලා ඔය බොහොම නිහඬ ජීවිතයක් ගත කරනවා. එතකොට මිනිස්සු බැඳගෙන උදව් කරනවා. දැන් ලංකාවේ ඒක පේන්න තියෙනවා. ලංකාවේ අරණ්‍ය සේනාසන වලට ගියොත් පුදුමාකාර ප්‍රතිසම්පත්තිය ලැබෙනවා. මිනිස්සු ඈත ඉඳලා හොයලාගෙනත් එනවා. පන්තලකට හෝ වෙන තැනකට ගියාම හරි දුෂ්කරයි. ඒ ඇත්තට වැඩ කරන්නේ පන්තලේ හාමුදුරුවෝ තමයි ගමට. ලාභ සත්කාර ටික ලැබෙන්නේ අරණ්‍යයට තමයි. ඒකෝට ඉතින් අර පොඩි තරහක් එනවනේ කොහොම කරක්වත් අපි තමයි මේ ගොවිතැන් කරන්නේ අසන්නේ ළඟ වෙන කවුද කියලා. ඉතින් ඒ වගේ දෙයක් වෙලා පස්සේ සංඝයා බින්දපාත වයින්නකොට බයින්ද පටන් ගන්නවා. සල්ලි දීලා සංඝයාට බයින. දැන් පහුගිය ටිකේ හග්ගෙඩි හග්ගෙඩි කියලා බැන්නනේ සංඝයාට. බණ්ඩාරනායක මරුවට පස්සේ සෝමපාල කියලා බැන්නා. ඒ සංඝයාට බයින කතාවක් එනවා. ඉතින් බයිනකොට ඒකේ ප්‍රශ්නයක් නැහැ සංඝයා බැනුම් ඇවුවට මොකද පින්න පාදේට හම්බෙන්නේ අන්තිමට තොපි මහා එකා කියලා බුදුහාමුදුරන්ට බයින්න පටන් ගත්තා. ආනන්ද හාමුදුරන්ට හරි අප්සෙට් දැයි. අපිට නතා බැන්නත් කමන්නේ බුදුරජාණන් වහන්සේට බයිනවා සීමාවක් නැතුව. ඊපස්සේ ගිහලා ස්වාමීන් වහන්සේ අපි වෙන තැනකට යන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ බුදුන් දෙක නෑ ඕන්නේ ආනන්ද ඔන්න ඊමු කියලා. ආයසරයක් ආනන්ද හාමුදුරුවෝ කියලා කිව්ව මං තැරයක් කිව්වා ස්වාමීන් අපි ආයසරයක් අපි වෙන පැත්තකට යන්න කියලා. නෑ ආනන්ද ඔන්න ඊමු කියනවා. ඊට පස්සේ තුන්වෙනි සැරේත් ආනන්ද හැමදෙසින් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව මොකද කියලා අහනවා නේ සෝනච මෙන්න මේකයි කාරණාව. අපිට පුදුම විදිහට බයිනවා පින්න පාතේ කරනකොට. පින්න පාතේ කරන්න එපා වෙනවා. ඒ විතර නේ ඔබ වහන්සේලාත් බයිනවා. ඒසට බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද හැමදෙන්න නෙවෙයි කියන්නේ. නිකන් පිටපැත්ත බලන්න කියනවා වෙන ගාතාවක්. ආනන්ද හැමදෙන්න තමයි කියන්නේ හැබැයි ආනන්ද හැමදෙන්න නෙවෙයි. බුදුරජාණන් කියනවා කාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනා නෝච පරන්දහේය. පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කේන පුසෙය්‍යුම් පස්සා කියලා වට කියන උදාන ගාථා කියලා ආනන්ද ගමේ වේවා අරණ්‍ය වේවා. ගාමේ අරණ්‍යේ සුඛ දුක්ඛ පුට්ටුඹට සැප දුක දෙක ඇවිලඹ පෙළනවා. අෂ්ටලෝක ධර්මේ කම්පාව ඇති වෙනවා. නීවත්තනා නෝච පරන්දහේය. ඒ මට මේ ආවේ සැප අසවලා මට උදව් කරපු නිසා කියලා මට මේ ආවේ දුක අසෝලා මට වුණියන් කෙරුවේ කියලා කාටවත් ඕක හේතු කරන්න යන්න එපා. සැප දුක ඉන්නේ උඹේ තාලෙට. ලබාවුවන් නැතිද බබා හම්බ වෙන්නේ. ඒක මේ අකවුරුත් කරන දෙයක් නෙවෙයි. පුසන්ති පස්සා උපදීන් පටිච්ච උඹ යමක් ස්පර්ශ කරන්නේ උඹේ රුචි අර්ජුකම් අනුව. පුසන්ති පස්සා උපදීන් පටිච්ච උඹ යම් ආසවනුසේ ධර්මයක් තියෙනවාද? ඒ අනුව තමයි ඔබ දේවල් තෝරන්නේ. ඒක ස්පර්ශය ලැබෙන්නේ වස්තුවේ හැටියට නෙවෙයි, ඔබේ වස්තුව දිහා බලන හැටියට. පුසන්ති පස්සා උපදීන් පරිත නිරූපදීන් කියන පුතේයුම් පස්සා. උඹට උපදී නැත්තම්, උඹට ප්‍රාර්ථනා නැත්තම්, උඹට බලාපොරොත්තු නැත්තම්, උඹ ගැන කිසිම අපේක්ෂාවක් නැත්තම් ස්පර්ශෝ කෙසේ උස්පර්ශ කරද්ද කියලා. ඒ නිසා mind your own business. මේ හිත හදාගන්න. ඉතින් ඒක ටිකක් සැර වැඩි එන කාටද කිව්වහම හිතන්නේ නැහැ. ඒ පැත්තේ පැත්තේ මිනිසුන්ගේ තියෙන ජඩගතියට තමයි මේ බුදුහාමුදුරණ පව බණිනේ කියලා බැන්නට වදින්න නැත්තම්. බැන්නට ඇහෙන්නේ නැත්තම්. එක දවසක් ඒ බුදුජානනාංශයේට ඔය ඒක ඉගෙන තමයි ඇත්තම ඔය මේ විනය පිටකේ පටන් අරගන්නෙත් එතනින් ඒ මේ වේරංජ බ්‍රාහ්මණයාට ඇහෙනවා මේ අලුතෙන් හාමුදුර කෙනෙක් ඇවිල්ලා නේ හාමුදුර මේ තරුණයි කිසිම කෙනෙකුට ගරු කරන්නේත් නැතුළු මේ ලෝකේ තියෙන දේවල්ට ගරු කරන්නේත් නැහැ විශාල පිරිසක් ගියාට ලාභ සත්කාර ලැබෙන අපේ බ්‍රාහ්මණ අදහතය පිළිගන්නේත් නැහැ කිය. ඉතින් මෙයාට බ්‍රාහ්මණයට තරහයි. ඒ වගේම ඒ ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වැඩි හිටියන්ට සලකන්නේත් නැල්ලු පෙර ගමන් යන්නෙත් නැතුළු ආසනයක් දෙන්නෙත් නැතිළු අපේ තියෙන ක්‍රම කරන්නේ නැහැ කියලා. ඒතකොට ටික ටික දාසික මෙයාට ආරංචි වෙනවා බුදුරජාණන්සේ අපේ ගමට වැඩියයි කියලා මෙයා යනවා බලන්න. ඉතින් එකට පැහිච්ච බමුණේ. ගිහිල්ලා යනකොට ඇත්තටම තමයි බුදුරජාණන්සේ මෙයා එන්න කියලා සාදු කියලා පිළිගන්නෙත් නැහැ, ආතනයක් දෙන්නෙත් නැහැ, පෙර ගමන් යන්නෙත් නැහැ. ඊට පස්සේ මෙයා කතා කරලා කියනවා මං ඇවිල්ලා මේ ගමේ ඉන්න බමුණු නායකයා. දැන් ওই නිල් කළු කෙස් සහිත ඉලන්දාරියෙක් වශයෙන් ඕකද මේ ලෝකයට කියන්න හදන්නේ වැඩි කියන්න කරු කරනවා කියලා එකක් නැද්ද? ආගන්තුක සත්කාරය කියලා එකක් නැද්ද? කොහොමේ චාරිත්‍රා කියලා වචන හතකින් බුදුහාමරට බයින්. කිසිම මේ මේකක් නැහැ කියලා. ඒක බුදුහන්සේ හොඳට අහගෙන ඉන්නවා. ඊට පස්සේ අහන ඉවරද කියලා. නෑ ඉවර නෑ තව තියෙනවා. ඒකත් ඉවර කරන්න කියලා. ඊට ඒ කියන්නේ හොඳටම බැන බැන පස්සේ කියන මා ප්‍රශ්නයක් අහන්නද කියලා. ඊට පස්සේ කියනවා හොඳයි එහෙනම් අහනවා. කියලා දැන් බමුණට බොහොම කියන්නේ කියලා දැන් උඹයි උඹේ ඇඹේනියයි දෙන්න හොඳ රසමස උලක් හදාගෙන ඔබ යනවා ගෙදරකට නෑ දෑ ගෙදරකට. ගිහිල්ලි වෙලා ගෙදිට ගිහිල්ලා බලනකොට මේ මිනිස්සු ගෙදර නැහැ. ගමනක් ගිහිල්ලා. දැන් මේ මිනිස්සු එන දවස් දන්නෙත් නැහැ. මේ රටේ නම් ඒව වෙන්නේ නැහනේ. කොල්ලක් දීලා නෑනේ. ඒව නැහනේ. දැන් බොම්බ හදාන ගිය රසමසෝළු ඒ ගේ ඉස්සරහ තියලා එනවද? ආපහු නැත්තම් ගෙදර අර යනද කියලා. ඉතන තියලා බල්ලෝකයිද කියන දන්නේ නිසා මම අරගෙන ගිහලා මම ඇඹේනියත් එක්ක කනවා. ඒ වගේ තමයි මට බැනපු එකේදී මගේ ගේ ඇතුලේ කවුරුත් නැහැ. ඔබ හදාන ආපු කුණු හරපේ අරගෙන ගිහිල්ලා ගෑනිත් එක බෙදන කපන් කියලා කියනවා. බෙන්නට මෙතන බැනුම් අහන්න කෙනෙක් නැහැ. බැනුම වදින්න උපදි නැහැ. බැනුම් අහන්න රාග ద్వේෂ මෝහ නැහැ. එනිසා බැනුම අපිට හැරෙනවා. ඒ බැනුම අපිට හැරුණාට පස්සේ ඒක උඹටම තමයි කරන්න වෙන්නේ. ඉතින් අපි කවුරු හරි බයින වෙලාවේ කේන්ති ගියා නම් බැනුම අපට එනවා. අපි මොනකින් හරි ප්‍රතික්‍රියා කරන බැනුම අපට එනවා. කරබනින්න පුළුවන් නම් නිකන් හරියට ගහක් ගලක් වාගේ බයින කෙනාට මේ පාවි. ඉතින් ඒක මං හිතනවා ටිකක් හැර වැඩි ආදුනිකයෙකුට නමුත් කරලා බලන්න. මේ බැනින්නේ මගේ පරණ කර්මයකට. ඒ නිසා මේ මනුස්සයා කරන්නේ කර්ම ශක්තිය ක්‍රියාත්මක කරන විතරයි. මේ මගේ දෙයක් මට බැරිද මේ වෙලාවේදී මං ඉන්නේ ඉරියව්වට හිත දාන්න. මට බැරිද මම කරගෙන ගින භාවනාවට හිත දාන්න කියලා කරලා බලන්න උපිලාවක අර මනුස්සයාගේ මූණට වෙන දේ. ඊමණට හොඳටම බර දාලා බයින වෙලාවක්. Taman නිකන් ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ ඇතුලට ගත්තොත් අර මනුස්සයාට එක්ක කේන්ති යනවා මොනම දෙයක්වත් කරගන්න බෑ. ප්‍රතික්‍රියා නැහැ. දවසක් ඒ ඔය නීල අපි ඒ දවසල හම්බ වෙනවා යුනිවර්සිටි එකේ ඉඳද්දී අර බේලුවන ධම්ම ගෲප් කියන එකේ ඒ තුන් හතර දෙනෙක් ඉනවා පරණ ඇබ්සන්ට් මයින්ඩඩ් ප්‍රොෆෙසර්ස්ලා කීප දෙනෙක් ඇවිල්ලා සාකච්ඡා කරනවා. එතන <laughs> ගොඩ්වින් මහත්තයයි තව දෙන්නෙකු ඇවිල්ලා සාකච්ඡා. ඉතින් අපි ඇවිල්ලා නැහැ තාම. මං අපි එහෙම නිකන් ෆුට්බෝඩ් එක යන කට්ටිය අපිත් කියලා වාඩි වෙනවා. යනකොට එක්කෙනෙක් කියනවලු මේ බුද්ධ ධර්ම කියන්නේ මේ ජීවිතෙම ක්‍රියාවත් කරන්න ඕන එකක් මිසක මේ PhD ගන්නවක්වත් අනම්මනම් ඕන දෙයක් නෙමෙයි කියන්නේ. ඒසර පාලිතා බෞද්ධන්ති කියනවා පිස්සු ওই බුද්ධ ධර්ම මෙහෙම එකක් නෑ මේක ඉගෙන ගත්තොත් මේකට අපි ඩිප්ලෝමා එකක් දෙනවා ඒකේ MSc එකක් දෙනවා PhD එකක් දෙනවා ඕකේ ඒකට විතරයි ඕකේ කරන්න දෙයක් තියෙනයි. ඒ නියම් බුරු කතා. පුත් තියෙනවා ඒච්චරයි. දැන් දෙන්න ටිකක් ටිකක් යන් වලිය යනකොට දැන් කොඩින් මහත්තයා අහගෙන ඉන්නවලු දෙන්න ටිකක් උණුසුම්ලු දැන් කතාව. අරයා කියනවලු බුද්ධාංග බුද්ධාංගම සඳහාම යායෝගේ වෙන කරන්න දෙයක් නෑ. අනමනස කියන නෑ. බුද්ධාම තියෙන ප්‍රායෝගික පැත්ත විතරයි ත්‍රිපිටකය දැනගන්න ඕනේ නෑ කියලා දැන් දෙන්න උණුසුම් වෙනකොට ගොඩින් දැනගත්තලු දැන් මල පැනගෙන යන්නේ කියලා. දැන් මේ ගොඩින් මේ දෙන්නත් එක පොරබ දන්න බෑ. ඒක පාට ගොඩින් කරලා තියෙනදී ඇත්ත එක වහගෙන නියම් ඉබ්බෙක් වගේ එක පාට සක්කරාලු ඇතුළට. සක්කරනට දැන් මේ දෙන්නගේ ජවනිකා බලන් හිටිය එක ප්‍රේක්ෂකයයි ඌත් නෑ දැන්. දැන් මොකද වෙන්නේ? දෙන්නටම ලැජ්ජා හිතනවලු එක්කෙනෙක් ඩෙන්ටල් ෆැකල්ටි එකේ අනිත් එකන ආර්ට් ෆැකල්ටි එකේ. අපි දෙන්නම ප්‍රොෆෙසර්ස්ලා. අපි දෙන්න මේ එක කාරණාවට මෙච්චර ගහගන්න හදනවා. ඊට පස්සේ ඩෙන්ටල් ෆැකල්ටි එකන ගිහලා ගොඩින්නට මොකද උනේ කියලා ඇහුවලු. නෑ ඉතින් මට තේරුණා මේක දැන් මල පැනලා යනවා කියලා මම කරද්දී මගේ ඉඳුරන් ඇතුලට ගත්තයි කිව්වා. ඒක අරගොල්ලන්ට වැදුනේ කරගන්න දේ ඒගොල්ලන්ට නන්නත්තර වෙනවා. ගොඩිනුත් කියලා අතපය දාලා ගහන්න එපා ගහන්න එපා. එහෙම කිව්වනම් මේගොල්ලෝ තවත් වැඩ පින්න අතරපමාව කියන්නේ අල්ලගනින්මාව අල්ලගනින්මාව කියලා නේ කියන්නේ. වලි කාරෝ ගහන්න ගියා මේ මාව පොඩ්ඩක් අල්ලගෙන මාව පොඩ්ඩක් අල්ලගෙන ගිල ගහපන් ගන්න ඕන. ඉවරයි. ආන්නේ වගේ ඒ කලාව තේරුණාට පස්සේ වෙනවා මේ ලෝකේ තියෙන මොනම තාක්ෂණයක් හෝ මොනම කෙලෙසයක් හෝ මොනම උප්පරවිට්ටියකටවත් මේ සතිය වටන්න බෑ. ඒ සතියේ තියෙන ඒ ආරක්ෂක ගතිය මොන විදිහකට වටන්න ඒකේ තේරුම් අරගන්නකොට අපිට තේරෙනවා මේ ධම්මා දිට්ඨිය හෝ මිච්ඡා දිට්ඨිය උඹ ළඟ තියෙන එකක් මිසක බාහිරේ කාටවත් කරන්න දෙයක් නැහැ. අපි ඒක නැති තාක්කල් එක එකනට දොස් කියන. මට මෙහෙම වුණේ අරය නිසා. මට මෙහෙම වුණේ මෙහෙම නිසායි කියලා. ඒක ඔය ලංකාවේ ඇති වෙච්ච ඔය අරගල දිහා බලනකොට තාම ගෝසාවනේ. තාම කෑ ගහනවා. මේක උනේ අසවල් දේ නිසා. මේක උනේ අසවල් දේ නිසා. මට කරන්න තියෙන දෙයක් ඔක්කොම තියෙන උඹ සත්‍ය වඩපන්. තමන්ගේ හිත තැම්පත් කරන හිටියොත් ඒකෙන් නිකුත් වෙනවා good vibrations වගේ. ඒකට කියන්නේ good vibes කියලා. ඒක ආවට පස්සේ මිනිසුන්ට තේරෙන පටන් ගන්නවා කළ හැක්කක් තියෙනවා. ඒ දේ කරන්නේ නොකර සිටීමේ. තියෙන වැඩ ඔක්කොම නතර කරලා බොහොම කලබල වෙලාවක තමන්ට පුළුවන් නම් මේ කලබල ඇස්සේ තමන්ගේ හිත තැම්පත් කරන්න ඒක තමයි අපි මෙතෙක් කරන ගිය Brahmacharyaයේ උපරිම තැන. ඒ වගේ විතරක් නෙවෙයි ඒක තමන්ට කරන වෙලාවේදී එනම අවබෝධයක් මේකේ තියෙන গুপ্ত රසය මොන જાති දේවල් තියුණත් ආයුධද උපකරණද මොන දේ සැලසුම් කරලා ආවත් මේ සතියට එහෙම නැත්නම් මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීමට විනිවිද යන්න බෑ මොකකටවත් යන්න බෑ. ඒක මේ වශී අන්තරයක් වගේ. හැබැයි මේ ආධුනික සතිය නෙවෙයි මේ කතා කරන්නේ. ඒ සතිය වැඩිලා සති බලය බවටපත් වෙලා සති බොජ්ජංග වලට යන්න ඔන්න මෙන්න තියෙන මට්ටමේදී පවා සති බලයේත් මේක තියෙනවා. ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා මේ කොච්චර ලෝකෙට අවසන්න පුළුවන් වුණත් තැම්පත් කිරීමේ ශක්තිය කාගේ ළඟවත් නැහැ. තැම්පත් කිරීමේ ශක්තිය තියෙන සතිය විතරයි. ඒකත් මට අනික් අය තැම්පත් කරන්න බෑ. මම තැම්පත් වෙනකොට අනික් කටිය එහෙම තැම්පත් වෙනවා. ඒක නිසා පුසන්ති පස්සා උපදින් පටිච්ච. උඹ දේවල් අල්ලන්නේ උඹේ උපදී හැටියට. එහෙම නැත්නම් උඹේ තියෙන රුචි අරුචිකම් වල හැටියට. මනාපමනාප වල හැටියට දේවල් දේවල් විතරයි. ඒවට නම් වනම් දීලා කබර ගෝයා තල ගෝයා කරන ඛණ්ඩ හදන්නේ කෑදරකම නිසා. වස්තු වල නැහැ කෙලස්. Taman ළඟ තියෙන. ඒක නිසා බුදුජානනාංශය ඒක මම හිතන්නේ මට මතක නැහැ සූත්‍රයේ නම ඒකෙදි සඳහන් කරලා තියෙනවා නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මාන්නේ මේ විචිත්‍ර වූ ලෝකේ කාමේ නැහැ. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තමන්ගේ තියෙන සංකල්ප වලට රාගේ විතරයි මනුස්සයට කාමී වෙන්නේ. ඒක උද්දීපනය කරන්න විතරයි බාහිර රූප අපි පොඩ්ඩක් උද්දීපනය කරනවා එහෙම නැත්නම් අපි කියනවා ඒකට මේ කැටලයිස් කරනවා එහෙම නැත්නම් උත්ප්‍රේරණය කරනවා. නතේ කාමායානි චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඕනෙම කෙනෙක් මේ දේ මට කියලා බදාගන්නේ වස්තුවට තියෙන ආශාවට වැඩිය ඒක මගේ ਸੰතරප සංකල්ප පිනවන නිසා. තිත්තානි චිත්‍රානි තතේව ලෝකේ ওই ලෝකයේ විචිත්‍රය ඔහොම තිබිච්චාවයි. තිත්තන්ති ලෝකේ තත තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ පුරිස විනේති චන්දා ඒ ලෝකේ හදන්න යන්න එපා. උඹ උඹේ ඡන්දය, කාම ඡන්දය හදාගනි. උඹ උඹේ හිත හදපුවට පස්සේ ඔය එකම දෙයක්වත් උඹ වශී කරන්න බෑ. ඒකෙන් කියන්නේ මොන කා ඉන්නව නෙමෙයි උඹ රසමසවල කනවා. හැබැයි හැම ගාවට එනකොට නතර කරනවා. හැම ගාවට එනකොට නතර කරනවා. බ්‍රේක් තියෙනවා. ක්ලච් තියෙනවා. ඒක අපි කරන්නේ ඉස්සල්ලාම මේ අපේ ළඟ තියෙන උපභෝග පරිභෝග වස්තු වල ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්න. අනවශ්‍ය ගොඩ ගහගෙන යන්න එපා. ඔය මේ ඒ දවස්වල බෝඩ් එකක් තිබුණා ලංගම් බස්වල ගහලා මේ පවුල් සංවිධානයේට වැඩිපර ගමනට බාධායි කියලා ළමයි වැඩි පවුලකට යන්න ගියාම බස් එකට ගන්නෑ නේ. ළමයි ගොඩාක් එක එක කරේ එක එක බඩේ එක එක අතේ දැනගෙන යනකොට බස් එක නතර කරන්නේ නෑ. ඊට බඩුත් අරගෙන. වැඩි ගමනට වැඩිපර ගමනට බාධායි. ඒ නිසා බර අඩු කරුවට පස්සේ ඒක මේ උපභෝග පරිභෝග වස්තු වල කරන්න පුළුවන්. කරලා බැලුවට පස්සේ තමයි Tamanට තේරෙන්නේ ඒ වුණත් හිත ඇතුලේ කෑදරකම තියෙනවා. හිත ඇතුලේ වස්තු නැති වුණාට වස්තු වල තියෙන කෑදරකම තියෙනවා. නමුත් අරකෙන් ලැබෙන සාන්තිය දැනුණා නම් උපභෝග පරිභෝග වස්තු නැතුව කවුරුත් එක්ක හදා බෙදාගෙන කනකොට තියෙන සාන්තිය ලැබෙනකොට ඉබේම අර ඇතුලේ තියෙන සංකප්ප රාගේ අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් අරගන්නේ ගොරෝසු දේ පටන් ගන්න සියුම් දේට ආවට පස්සේ අපිට තේරෙනවා මෙතෙක් කල් අපි කන් අනුන්ට කියන්න බැරි පුද්ගලික රහසිගතයි ගොඩාක් දේවල් තිබිලා තියෙනවා. ඊයර ෂටගතිය නිසා තමයි. අරක ගෙවුනට පස්සේ ඕන දෙනෙක් අකුසලයක් විවාදයක් හරි කාටර කියදයි මෙන්න මේකයි මම අර වැඩි කිව්වේ මගේ හිතේ ඇතුලේ මෙහෙම පොඩි ඒකට ප්‍රේමයක් තිබ්බ දැන් ඒක නෑ ඒක නිසා මට ඒක අවශ්‍ය වෙන්නේ නෑ. ඒක අනිත්‍ය කරන පණිවිඩයකුත් වෙනවා. පණිවිඩයකුත් වෙනවා මම මේ කිරුවේ දැන් මට ප්‍රොෆෙසර් මේ උගන්නපු එකන එයා කියනවා මේ මට බයිසිකල් පදින්න ආසයිලු. බැඳලා ඉන්නේ ඌ ඌ කාර් එකක් තියාගෙන ඉන්නවා ලොකු ඇමරිකන් ජීප් එකක් වයිෆ්ටත් කාර් එකක් තියෙනවා ඒතිදිම බයිසිකල් දෙකක් තියාගෙන ඉන්නවා ඉතින් මාත් එක්ක දාලා කියනවා දැන් මේකට වයිෆ් ඇහුවාම කියන්නේ මේකට පෙට්‍රල් අඩුවෙන් යන හින්දා තමයිලු බයිසිකල් එක තියාගෙන ඉන්නේ කියලා කියනවා ඊට පස්සේ සෙනගාඩු තැන් වල යන්න පුළුවන් නිසා කියනවා මේ ඔය බොරු කතා මට බයිසිකල් පදින්න තියෙන ආසාව තමයි මෙතන තියෙන රීසන් එක මේකට කියන්නේ ඇඩල්ට් රීසනින් කියලා කියන්නේ වැඩි හිටියෝ Tamanට ඕන දේ කරන හැබැයි හේතු කරුණු කියන්නේ වෙන පැත්තකින් ඒකද කියනවා බයිලාවක් ලේසියටත් පහසුවටත් දැන දැන වැඩි කරනවා. එහෙම වුණත් නිදහසටත් කරුණු කියනවා නැත්තම් හදලා කියනවා. ඕක තමයි ඇඩල්ට් සයිකොලොජි කියන්නේ. අපිට කරන්න ඕනේ ජඩ වැඩි අපි කොහොම හරි කරනවා. මේ ලෝකෙට කියන්නේ මොනවද කතා අපි හිතනවා ලෝකේ රැවටේ කියලා. එක් එක්කත් රැවටෙන්නේ නැහැ. Taman විතරයි රැවටෙන්නේ. භාවනා කරනකොට ඍජු මාර්ගය කෙලින් කියන්න ඕනේ කිව්වට පස්සේ තියෙනවා හරි ලේසි ඇසුරත් හරි ලේසි බර ගන්නක් හැලෙනවා ඒ ඕන් නැති කට්ටිය ඉතින් අපිට ඔක්කොමත් එක්ක යන්න බෑනේ ආන්නේ ගමන හරියාගෙන එනකොට උජුගතස්ස දිත්‍ති අපි දෘෂ්ටිය ඍජු වෙනවා කියලා මේකට කියනවා කියන්න ඕනේ කෙලින්ම කියනවා ඉතින් ඒක මේ හුඟ දිනෙක හිතනවා එහෙම බෑ මේ වනවලා කියන කතාව එහාට මෙහාට චාටු කතාව එහෙම නැත්නම් අපි කියන අතිශෝක්ති කතා මුළු ලෝකෙම තියෙන අතිශෝක්ති කතා විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟට ගියොත් අපිට ওই අද තියෙන මුස්ලිම් ප්‍රශ්න කතා කරන්න වෙන්නේ නැහැ. පුංචි කතා නෙවෙයි ඔබ වැඩ බලගෙන කියලා. කතාවත් කියයි උත්තරෙ දෙයි. ඒක නිසා අපි අපිත් ඇසුරු කරනකොට අපි අවශ්‍ය දේට කතා කරන්න පටන් අරගොත් අපිට තේරෙනවා ඒ අර සම්මාදිට්ඨිය එන ප්‍රමාණය හැටියට කෙටි මාර්ගයේ තේරෙනවා. ඒක නිසා ප්‍රශ්නේ තියෙන්නේ බාහිර නෙවෙයි. උත්තරේ තියෙන ඇතුලේ තියෙන උත්තරේ ඒ සඳහා දැනට තියෙන ප්‍රශ්නය දැනට තියෙන අවිද්‍යාව දැනට තියෙන ෂටගතිය මායාවී ගතිය දන්න එක ලොකු දෙයක්. අසංගණ්ඩ යන්න එපා. කල්යාණ මිත්‍රෙක් ගාට ගිහලා ගැන මම මෙච්චර ෂටයි මෙච්චර මායාවී මම ඔබතුමාට කියන්නේ ඔබතුමා බෙහෙද්දෙන හින්දා නෙවෙයි හෙලිදරව් කරන්න ඕන නිසා. මම උත්සාහ කරනවා සතියෙන් ඉඳලා පුළුවන් තරම් අඩු කරන්න කියලා කියන පටන් ගත්තොත් මේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා අපට කවුන්සලර් කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් ගුරුවරයෙක් වෙනවා. නෑ නෑ ඒගොල්ලන්ට කියන්න වටින්නේ නෑ මම මේක බුදුහාමර වෙනකම් බලා ඉන්නවා කිව්වොත් මෛත්‍රී බුදුහාමර කවුත් ඉඳී. ඒත් නොකිය ඉඳී. එහෙම නෙමෙයි මේ හේලි කරන්න පුළුවන් වෙලාවේදී සමග්ගාණන් තපෝසුකෝ කියලා බම් එකට භාවනා කරන අතර සමගියක් තියෙනවා නම් මම ඒකට කියනවා නිවන කියලා. මේක බාහිරේ නිවන වගේ ඊට පස්සේ තමයි Tamanට අභ්‍යන්තර නිවනත් මේ වගේම ඇතුළට ආරෝපණය කරගන්න පුළුවන් වෙන්නේ කියලා ඒ සඳහා අනික් කට්ටිය ලෑස්ති වෙනකන් ඉන්න එපා. Tamange වැඩි කරන්න. වැඩි කරන්න පුළුවන්ෙත් මේ සතියේ දැනගත්ත කෙනෙකුට විතරයි. එහෙම නැතු මේ මෛත්‍රී කරනවා අනම්මන නෙවෙයි. විවෘතකම Taman ඇති කරන. එතකොට ඒකෙන් මොකද්දෝ ভাইබ්‍රේෂන් එකක් ඇති වෙනවා. ඒ සඳහා අපි පුංචි කියලා හිතන්න එපා. මම තනියා කියලා හිතන්න එපා. එක්කෙනෙකුට මේ ලෝකෙ වෙනස් කරන්න පුළුවන්. අන්න වෙන ශක්තියක් තහිරයක් පිණිස මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නතර කරනවා. සියලු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.